සියලු දෙනාටම තිරුවන් සරණයි. යදත් එලාම් නිවිත ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාව වාරය ආරම්භ කරමු. කාල වේලා ලැබෙන පරිදි සභාවට සභාවෙන් පැන පැනගෙන ප්‍රශ්න වලට සාදර වෙමු. ලිඛිත ප්‍රශ්න සභාවකට කිරීමෙන් සතිවාරය ආරම්භ කළ දින විදිහට අපි අනුගේ කාර්මික ඉලාසය වහන්ස ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස පරයන්කේ සිට ආනාපානසතිය වැඩි වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳී ගොස් ටික වේලාවකින් යටිකය ප්‍රදේශය නොදැනී ගියේය. ඉන්පසු කය දෙස බලා සිටියෙමි. සිතුවිලි පැමිණි අතර සතිය විසින් නැවත සිත කයට ගෙනේ. පෙර කමඨාන් වාර්තාවක විස්තර කළ ආකාරයට මේ මගේ මගේ පාලනයෙන් නොතිබී අතර මම කාර්ය කෙනෙක් ලෙස බලා සිටියෙමි. හිත කයට විනෙන විට ක්‍රමක්‍රමයෙන් කය ප්‍රදේශයේ අඩුවනවාක් මෙන් හැඟිනි. එය හරියට කය කයේ රූප කොටස් මකා ගලා ඇති ලෙසිනි. භාවනාව ආරම්භ කිරීමට ශරීරයේ පැති වේදනා සැක්කුම් කිසිවක් මේ වන විට දැනුනේ නැත. තවත් වෙනා මේ ලෙස බලා සිටින විට එක් අවස්ථාවක සතිය විසින් සිත කයෙහි පිහිටවන්නට හදන විට එසේ පිහිටන්නට කයක් නොවිනි. මේ ඊට මෙටි කියන්න බෑ වචනේ වචනේ කියවන්න. එසේ කය ලෙස එතෙක් වෙලා දැනුණු සුළු ශරීර ප්‍රදේශයේද එහි නොදැනිනි. එවිට කයත් සිතුවිල්ලක්ම පමණක් නේදයි යන සිතුවිල්ල ඇතිවිය. ඉන්පසු වචනයෙන් විස්තර කළ නොහැකි කෙටි වේලාවක් පැවතුණි. ඉන්පසු දැඩි සමාධියකට පත්විය. භාවනා කාලය අවසන් වී ඇති බව අවශ්‍ය ශබ්ද වලින් ඇසු නමුත් ඇස් ඇරීමට අපහසුතාවක් තිබුණි. ඉන්පසු ඇස් ඇරියද මුළු ශරීරයම සෙලවිය නොහැකි ලෙස පැවතිණි. ඒ ඊතා සුවදායකය. ගරු ස්වාමීන් වහන්සේ සිතට කය නොදැනෙන විට කළ යුත්තේ කුමක්? තෙරුවන් සරණයි. ප්‍රශ්න කියවීම තවත් මේට වැඩිය හොඳට නැවතිලි කියවන්න ඕන එකක්. ඒතර මේකෙදි අවධාන ප්‍රශ්නයක් අහනවා කායත හිත නොදැනී යාම කරන්නේ මොකද මොනවද කරන්න ඕනකම නැහැ මොනවද කරන්න ඕනකම නැහැ. ඉතින් එවැනි වෙලාවක මොනවද කිරීම තමයි අකුසල් කියන්නේ. මොනවද කරන්න ඕන නැති වෙලාවේ මොනවද කරත් අකුසල්. ඉතින් ඒ වෙලාවේදී නිකන් ඉන්න බැරිකම තමයි අපිට තියෙන ගාය. ඒ තමයි කුප්පන ගතිය කියන්නේ. වැඩි ලස්සනට යනවා. අපිට ඒක දිහා බලන්න බෑ. දැන් මොනවද කරන්නේ? මම කියන්නේ ඇතුල්ටි මම ඇවිල්ලා කියනවා. මට නිකම්ම නිකන් ඉන්න බෑ මට මොනවද නිකන් ඉන්න බෑ කරලා බලන්න. ඉතින් මම යාට දැන් පොර දාන්න හදනවා. මාන්නේට පොර දාන්න හදනවා. තණ්හාට පොර දාන්න හදනවා. කලට ගිහිල්ලා පල්ලෙහා ගන්න දොල ගාවට ගිහිල්ලා බලන්න ඉන්න කිව්වොත් ඉතින් මම ඇඟිල්ල ගන්න ඕනේ කකුල දාන්න ඕනේ කියලා. මොකුත් නෑ බලන්න හිටපන්. බලන්න ඉන්න බෑ. හොඳ වියලි දැනගෙන ඉඳලා කන් ගන්න දිහා බලන්න කිව්වොත් බෑ. ඉතින් මම මොකද මම මොකද කරන්නේ කියලා. ඒ තරමට මේ මමයා එයා මේ පොරක් වෙන්න ආගෙන. අපි මුළු ජීවිතේම කරන්නේ එයාට මේ මේ උල්පන්දම් දෙන එකයි, එයාට උඩගෙඩි දෙන එකයි, ඉනිමම් බඳලා දෙන එකයි. එන් දිනවල දු තල්ල කඩ ගන්නවා. ඊට පස්සේ ආනවා. දැන් මොනවක් කරන්න අවශ්‍යතාවය නැහැ. කොල්ලන් ඉතිට පස්සේ ගෙදර යනවා. ඒත් එච්චර තමයි. දවල්ට ඉතින් මේ ගෙවල් වල වැඩ ඔක්කොම බාධා වෙලා මම නැති නිසා දැන් මං ගිය ගමන් උඹට ගහගෙන අර ඔක්කොම අස්පස් කරන්න දඟලන පටන් ගන්න. ඊතර ඉන්න මිනිස්සු කියනවා නේ අර මේ දුලියේ හිටියා මෙච්චර කාලයක්. දැන් මොන විස්සෝ ටික ආවා. දැන් ඉතින් ඉතල ඉවරයි. කයිටපා දැන් කිව්වොත් එම් බැරිලා හරි මේ ටික කරලා දවස් 15 දික් කරයි කියලා අර මිනිස්සු දොඹතලින් කවුම් ගන්න කරනවා. මේ <laughs> ඇටි අන්තා. මේ ඕල්මන් ටික නැතුව අයියෝ අල්පෙත් කියන කතාව නාකේ මැරෙන්නේ නැහැ ඇඳ අහකාවිලි අපේ ගෙදරම නේ ඒ නිසා ඒ වුණු මැස්සෝ අර ඉන්නවනේ ගෙවල් වල හැදෙන සතු උන්ට එන ජොලියක් ඇති අනිත් මේ ඕල්මන් දෙක නැහැ මේ මේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදීමේ ලෝකේ ඕකොල්ල නැතුනට ලස්සනට යනවා අපි හිතන්නේ මොනේ අපි තමයි ඔක්කොම කෙරුමලා කියලා දැන් මම කයි නැතුව දැන් මම මොකද කරන්නේ දැන් බුදු දහමසේ කොහොම හරි පෙන්නලා දුන්නා මම යන්නේ නැතුව මේ මේක පාස්සන්න පුළුවන් කියලා දැන් මම යන්නේ කියලා අහනවා දැන් බුදුහාමුදුරන් හරි ඒකට මට එහෙම නිකන් බෑ දැන් මම යට කොහොම හරි අපි ප්‍රොජෙක්ට් එකක් ගහලා දෙන්න ඕනේ යාට ප්‍රොපෝසල් එකක් දාලා හදලා දෙන්න ඕනේ අපිට පුළුවන්කම තියෙනවා එතෙන්දී මොනවාකට ඕනේ නැහැ මොනවාකට කරන්න ඕන කමක් නැහැ අන්න ඒක තේරුම් ගන්න බෑ කුසලතාවය කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ හැම වෙලාවෙම මම ඉන්නවනම් මම උඩම ඉන්නවනේ. අයියා වෙන්න ඕනේ, අක්කා වෙන්න ඕනේ, මම තමයි කෙරුණා. ඒ නිසා නිතරම අහනවා අපි පොඩි කාලේ මේ කොල්ල කොල්ල ඒ කියලා මලේ වලට මුත්තිත් වල කොහෙද යාම. ගියාම අපි බලා ඉන්න මෙතෙන්ට කට්ටිය ආවම එක එක අයියා වෙනවා. ඒ මලගෙදර කාගේද? ඌ ආවම මුදුනා වෙනවා. ලොකු අයිය වෙලා ඉතින් අපි දැන් බලහන් ඉන්න මේ කොහින්දුවම කාක් එන්නේ. මෝ අයිය වෙන හැටි මු බුද්ධ නැහැටි ගරු වෙන හැටි අපිට කුචු කුචු ගාලා ඉනහව එවිලා අර කරපන් මේක කරපන් මල්ලි එහෙම කරන්න බෑ මෙහෙම කරන්න ඕනේ කියලා ඉතින් අපි බලහන් ඉන්න කමතර කියත් ඒක. කමතර කියත් කොහින්දුව යන මිස්සෙක් එනවා. ඇවිල්ලා ඌ අයිය වෙන්න ආරයි. එතකොට අපි මල්ලත් ඒ බයිල් පදිකුරු වෙන්නේ. මල්ලත් කියන්නේ අපි මෙහෙම ඉන්නකොට ගඟෙන් එහා පැත්ත වගේ ඉතින් ඒකත් බයිසිකල් බලියකට ගියාම අපි කොළු තුන දෙනෙක් එන්න මඤ්ඤොකතෝ ගැත් අම්බගෙන අරගෙන ගියා ලෑයන කනවනේ. කන්න ගියාම රස්සාවට යන එකක් අපිට සෙට් වුණා. මඤ්ඤොක කන්නේ. ඉතින් අපි මානසික මඤ්ඤොක කරනකොට ඒක කණ්ඩ පොඩි ළමයි තරගේ පාරට අරූප පැනගෙන ගිහලා පොඩි කාට බනිනවා විලිලක් දැනෙද්දී යන්නේ මිනිස්සු කරදෙන් වලට වෙහිමල බලන්නේ කියලා ඌත් එක වයි කරන්නේ උත් අපේ මඤ්ඤෝකේ ඉවර හෙට්ටුනේ. ඒකලා ඊගාවට එන පොඩි එකාට ඌ පහත් කරලා බැලලා එළවනවා. අපිට ඉන්නා අපේ මඤ්ඤෝක වලට හෙට්ටිච්ච එක නෑ සදාකාරය කියලා දෙන්නේ නෑ තම මඤ්ඤෝක කරන්නේ ළඟට. ලෝකෙ මුච්චයි. තමනුත් ගාන කරනවා ගාන කරලා හිටපන් කවුරුත් ගන්නනේ. ඒ වුණේ එයාට බෑ එයා එයා අයියා වෙලා කරනවා අනිත් පැත්තේ කවුරුත් කන්නේ නැහැ මොකද යන්න එපා. ඒක ඕනේ නෑ කරන්නේ ඒක. මම මේක දෙලිය උච්චර මයි නිසා භාවනාදී අවස්ථා තුන හතර ගෙදි පේනවා. මේ වෙදෙට යනවා. කරබන හිටපන් කියලා. ඉන්න බෑ. අපිට දෙන එකම ප්‍රශ්න තමයි එහෙම නිකන් ඉන්න බෑ. අන්න මොම් බැලේ කියන්නේ ආරක් කියලා තන එහෙම නිකන් ඉන්න බෑ. මොනවානි කරන්නේ? ඒ තමයි මාමයාගේ හැටි. ලස්සනට වැඩ යනකොට එයා යාගේ රෝල් එකේ ඉන්නවා. යාගේ අද රෝල් යාගේ රෝල් ප්ලේ එක මට තියෙන රෝල් එක මොකක්ද කියලා. ඉතින් අපි උඩරේ මහන්සියට රෝල් එකක් දීලා දෙනවා. කීප වෙලා ඉඳලා යාවේ පිට එකක්. ඒක ඕන වෙලාවට බලන්නේ මගෙන් අවශ්‍යතාවයක් නැත්තම්. දැන්න දෙන්න යන්න එපා. අවශ්‍ය නම් උදව් නොකර ඉන්නත් එපා. කවුරුහරි උදව්වක් කිව්වොත් උපරිම කරා. දැන් උදව් කරන්නේ නැතුව ඒගොල්ලන්ට ඩේවර කරගෙන යනවනම් ඇඟිලි අහන්න යන්නත් එපා. ඒ නායකත්වය පිළිබඳ එකම පුහුණුවච්චරයි. වැඩි යනවනම් පැත්තෙන් ගේනවා. අවශ්‍ය නම් කවුරුහරි උදව්වක් පේනවනම් ඊළ උදව් ඉල්ලුවත් දෙන්න. නෑනේ කරබනින්ට පුළුවන්කම තමයි විමුක්තිය කියන්නේ ඕකට. නමුත් මේක භාවනාවේ කොච්චර එනවාද ආවට ඒ වෙලාවේ යන්න ඇරලා ඒක දිහා බලන් ඉන්න පුළුවන් ගැතියක් අපිට නැහැ. අපි හිතන මේ වෙලාවේදී ලොකු මේට වැඩි කුසලයක් කරගන්න ඕනේ. මොනවාරි කරන්න දෙයක් ඇති. යා හිත ප්‍රොජෙක්ට් හදනවා. හිත ප්‍රොජෙක්ෂන්ස් ගන්නවා. ඉතින් ඒක තමයි ඇම්බිෂන් එක. ඒක තියෙන තාක්කල් කවදාකවත් විවේක ඇතුළට විවේකී බුද්ධි විදින්න බෑ. දැන් මොකක් හරි කාරණාවක් වෙනවා. මේක ක්‍රියා කරා. වැඩ කරන්නේ ක්‍රියා කරන බල ගන්න තුනක් තියෙනවා. තණ්හාමාන දිට්ඨි කියලා. ඉතින් මම මොකද කරන්න ඕන? ඒ තමයි දිට්ඨිය හැටි. මම මම නිකම්ම නිකමෙක් නෙමෙයි. මට මොනවාරි කරන්න ඕන. ඉතින් මොනවාකට කරන්න එපයි කියලා කිව්වොත් කියන්නේ තරහට කියලා කිව්වා. තරහට නෙමෙයි මුළු භාවනා ප්‍රතිඵලය තමයි මේ මම නැතු මේ වැඩි යනවා කියලා පෙන්වන එක. මේ භවයේ කියන එක පවතින කාර්යවත් ඇඟිලි ගහලා කොන්නේ. ඒක ඒක විදි යන්නේ නැහැ. ඉතින් ඒකට ඇඟිලි ගහලා මේ මම කරගත්ත දේ කියා ගන්න අපි දඟලනවා. ඉතින් ඒක තමයි ලෝකෙ කියන්නේ. ඒක තමයි මේ සමාජය කියන්නේ. ඒක තමයි මේ පද්ධතිය කියලා කියන්නේ. ඕක කවුරක්වත් අවශ්‍ය නැහැ. මම ගින්න බින්න කාලේ ඒක පරක්කම නැඳු මේ මම ඒකට විශි ගණන් විතරයි ඇවිල්ලා කියවන මට ඒතර තේරුමක් නැහැ ආයෙ උනාට හරි ආසාවෙන් මම කියන ගණයා කියනවා මේ මිනිස්සයා කියන සතා මේකට නමක් දාලා කියනවා මනුස්ස ලෝකේ කියලා. ඒක කරබොන්ටෙක් කියවන මේ ඉතිහාසය මේ කරබතු ලෝකයක්. ඒකට මිනිස්සයා කියන්නේ මලෝකයක්. මූල් විවස්ථා හදාන රටවල් බෙදාගෙන ආර්ථික පද්ධති හදාගෙන නැටුවට කැරපොත්තට දින කැරබදු ලෝකයක් කක්කොට්ටට දින කක්කොටු ලෝකයක් අපි ඔක්කොම යටපත් කරලා මිනිස්සයා තමයි මනුස්ස ලෝකේ කියන්නේ ඉන්නවා මේ මිනිස්සයා නැති වුණාට ඔය එක සතෙක්වත් මැරෙන්නේ උඹට කරගන්නේ අපි දැන් අපි කුකුල හදන්න ඕන අපි හරක් හදන්න ඕන අපි බැටළුව හදන්න ඕන අපි තනකොළ වවන්න ඕන ඉතින් අමුඩ ගාගෙන හම්බ කරනවා කරනවා කිව්ව නැත්නම් තනකොළ වැවෙනවා බැටරෝ කරනවා. ඕනේ. ඒක විතර නරක වචනයක්. අභාග්‍ය සම්පන්න වචනයක් ලෝකෙ ඇත්තේ නැහැ. මොකද මම නැත්තම් මේ වකක් කරන්න බෑ කියලා හිතන්නේ. මත් බුද්ධ ධර්ම භාවනාදී රූපේදී යෝග පෙන්නනවා. වේදනාදී යෝග පෙන්නනවා. සංඥාවේදී යෝග පෙන්නනවා. සංස්කාර වලක පෙන්නනවා. විඥානයේ පෙන්නනවා. පස්කොලක පෙන්නනවා. ඕක බලපන් ඔබ නැති වෙච්ච ඉලාවේ ලස්සනට වැඩ යන හැටි කියලා. ආන්නේ වෙලාවේදී කුසලතාවය කියන්නේ ඔකට යන්න ඇරලා අත දාන්න නැතුව මොනක්වත් කරන්නේ නැතුව ඔය දිහා බලන ඉන්න. ඔබේ. අත දැම්මොත් ගෝලි වඩයි. ඒක තමයි අද දේශපාලන වෙලා තියෙන්නේ. ඒ තමයි අද මේ හැම සංසිඳකට වෙලා තියෙන්නේ මනුෂ්‍යයෙක්ගේ සතාස්ත දැම්මනේ ඉවරයි. මේ කියනවා මේ මංගලට කිව්වේ නෝවිජන් කම්පැනි එකේ ඉඳලා දුන්නා. උකින නෝවේ රටේ මේ මෝද බෙදලා දෙන්න අක්කර ගන්න ඒක කොටු කරලා මාළුවෝ වුණා. හරි ලාභයි. ඒ දැන් මාළු ඉක්මනට වන්න ඕන නිසා ගොඩක් කෑම දාලා දැන් කෑම මොහොත ඇඩිය තැම්පත් වෙලා. දැන් යෝගේ විස වායු වෙනවා. මේ විස වායු වෙද්දී දැන් මාළුට ලෙඩ වෙලා. දැන් මාළු දොස්තරලා ඉන්නවා. උන් ගිහිල්ලා ඒ ඒ ඒ ලෙඩ වලට බෙහෙත් දෙනවා. ඉතින් මේ මිනිස්සයාගේ ඉඳලා තාත තිබ්බේ නැත්තම් ලෙඩ වෙච්ච මාළුවෙක්ගේ කතාවක් අපි ඉතිහාසෙට අහලා තියෙනවා. මේ මිනිස්සයා කියන සත අත දැම්මොත් විනාශයි. මේ බල්ලට අත තියලා මේ ගමක හැදෙන බල්ලෙකුට මිනිස්සු වීදම් කරන තරම් බලන්න. වල් බල්ලෙකුට ලෙඩ වෙලා ඉන්නවා කියලා පොතක දැකලා තියෙනවා. වල් බල්ලෝ ලෙඩ වෙලා ඉන්නවා කියලා කොනවාරි ඉතිහාස පොතක ලියලා කවදාකවත් දෙඩ නැහැ. කිතර හදන බල්ලේ. ඔක්කොම ලෙඩ. මොකද මිනිස්සු ඇසුරු කරපු නිසා. මිනිස්සයා කියන සත ඇසුරු කරොත් මොකුත් නැහැ. ඉතින් ඒකේ පොලිසනස්. ඉතින් ඒ නිසා මේ පද්ධතිය යනවනම් ඒ යන පද්ධතිය දැන් ඉතින් ගන්න එපා. ඒකට ඒක දිහා බලලා සතුට වෙන්න මම නැතුව හරි අතු හරි වැඩ ටික යනවා. කරන්න බෑ. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ වී යුතුමයි. භවනා ආදියාගෙන එනකොට තමයි දැනගන්න මේකට හේම මේ අඬ දීලා. වැඩෙන දෙයට වැඩෙන්න ඇරලා. ඒක දිහා බලා සිටින එක කියන අනුපාලනය කියලා. අනුපාලනය කියලා කියන්නේ දරුවෝ ටික හොඳට වැඩ කරනවා අම්මා වැඩ ගන්න බව දැනගෙන අම්මා අම්මගේ වැඩ බලන්න. තාත්තා තාත්තගේ වැඩ බලන්න. අනුපාලනය තියෙන හැක් ගහගෙන ඉන්නේ. පිටපොට ගියොත් ප්‍රථම ආධාරවොත් කරනවා. නෑනේ යන්නේ. අන්න ඒක අද පන්නන්නේ. අද ඉගෙනන්නේ අපි ඕන වුණාත් ඇඟිලි ගන්න නැතුණත් ඇඟිලි. හරිම කරදරයක් ඒක. ඒ ස්වාධීනත්වයේ පතන කෙනෙකුට හරිම කරදරයක්. මේ අනවශ්‍ය විදිහට ඇඟිලි ගන්න. ඒ වගේම තමයි භාවනාවේදී යම් මට්ටමකට ගියාට පස්සේ ඒකට කියන්නේ රූපේ රූප සංඥාවක් වඩපත් වෙනකොට රූප සංඥාව කියලා කියන්නේ නාම ධර්මයක රූප ධර්මයක කියන එක අල්ලන්න බැරි වෙනවා. රූපේ රූප සංඥාවක් වඩපත් වෙනකොට බෝඩර් එක නැතිලා යනවා. සීමාව නැතිලා යනවා. තියනවද නැද්ද කියන එකම නැතිලා යනවා. මේ මනෝ විකාරයන්ද සත්‍ය පවතින දෙයක්ද concept එකක්ද reality එකක්ද කියන එක නැතිලා යනවා. අන්න එතෙන්ට යනකොට පුදුමාකාර ගිඩිනසක් එනවා. පුදුමාකාර අනිශ්චිතතාවයක් එනවා. සහලවන්න ගන්නවා. හරියට නවුසටික් ෆීලිං එකක් එනවා. එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන්ස් එන්න පටන් ගන්නවා. අර තිබුණ දේ දැන් බොද වෙලා. ආයෙ ටිකකින් ආයෙ හරි වෙනවා. ආයෙ බොද වෙනවා. ඉතින් ওই දෙකට යනකොට මේක ඇත්තටම තියෙනවද නැත්නම් මනෝ විකාරයක්ද නැත්නම් මේ හීනෙකද කියන එක බලන්න යනකොට මේ නෞසියා. එහෙම නැත්නම් මේ වක්කාර ජනක ගතියක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන්ස් එකක් එන්න පටන් ගන්නවා. ඉතින් ඕක ගිහිල්ලා දාලා ආය ඇවිල්ලා ආය දාලා ආය ගිහිල්ලා උතන හાર્ඩනින් ප්‍රොසෙස් එකක් යනවා මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා මොකද අපේ හිත නිත්‍ය සංඥාවේ තියෙන්නේ යමක් තියෙනවා නම් ඒක හීනයක් නෙවෙයි හීනයක් නම් තියෙන්නේ මේ දෙක අතර මට්ටමක් නැහැ එක්ක මේක concept එකයි කො reality එක තමයි concept එකම reality වෙන හැටි reality එක concept වෙන හැටි තමයි ඥානන්ත සංසේ පොතේ හිව්ව concept එක reality ඒ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන අනිත් පොත අන්නේ වෙනවා හිත ගිය දන ආදරජ මාළිගාව සෑහෙන. ඉතින් මේ concept and reality දෙක මැද තියෙනකොට මේ කයක් තියනවද නැද්ද නැත්නම් කයේ මරියාදාව සීමාව කොහෙද? තියෙනවා හැබැයි ඒකේ සීමාව නැහැ. සීමාව නැති වෙනා කියලා කියන්නේ වස්තු නැතිව හා සමානයි. ඉතින් ඒක නිසා මඩොල් දුවි කියනවා ඒ වැටකොට බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝකය. අන්නේ ලෝකෙට එන්න යන්න යාළුවේ කියලා කතා කරනවා. අපිට බෑ. අපිට හැම දෙයකටම සීමා ඕනේ. ඒ තමයි කන්නාමාන දිට්ඨිය. මේ සීමාවල් නැති අපි හිතන්නේ වැද්දෝ කැලේ ඉන්නවා. මෝ කැලේ ඉන්නවා. උන්නේ કોઈ සීමාවක් නැහැ ලාදල් කියන තැනක් ආවෙ ගියා. එහෙම නැතුව මේ මගේ කියලා ගැටියක් නැහැ. ආන්නේ වගේ ඉන්න පුතේනසේ ධනිය කෝපාල් සූත්‍රේ කියන මමත් ලාදල් කකා. දැනින් තැන්න වනේ හැදෙන මෝ පොවුකුසේ කිසිවකට නොබැදී කිසිවකට බැරියක් නොවි හැසිරෙනවා කියන්නේ. ඒක අපිට වෙන්නේ නිකන් වනතරයි වගේ. අපිට හරියටම තියෙන අපේ ගේ සීමාව මේකයි. මේ පුතාගේ ගේ කාමද මගේ කාමද මේක මෙහෙමයි. ඒක වෙනස් වෙන්න බෑ. ඉතින් ඒ මානසිකත්වයේ හරින දාස මානසිකත්වයේ අන්තිම හිර බාල්දු මානසිකත්වයක්. ඒ මානසිකත්වයට වැටෙනකොට පස්සේ නිදහස කියන එක එයාට තේරෙන්නේ සදාචාරය නැතිවීම. එහෙම නැත්නම් මේ පාලනයේ ගිලී යෑම. එහෙම නැත්නම් මම රැහෙන් තල්ලු කර දැමනවා. මට මගේ තියෙන solid identity එක නැති වෙනවා. ඉතින් ඒක භාවනාදී වෙනකොට ටික ටික ටික ටික කොහොම වෙනකොට තමයි තේරෙනවා. මේක නිකන් මේ මරණය తాවකාලිකව අත්දකිනවා. මම මගේ ශරීරය දිහා වෙන විදිහකට බලන පුරුදු නැති බහරි. ඒකකොට තමයි නවුසටික් ෆීඩින් එක එන්නේ. ඒකකොට තමයි අර මේ ඇලර්ජික් රියැක්ෂන්ස් එන්න පටන් අර ගන්න. නිසා මානසික අසහනයක් තියෙන කෙනෙකුට මෙතෙන්දි පිස්සු හැදෙනවා. කණිකර පිස්සු හැදෙනවා. ඒතකොට ශ්‍රද්ධාව තිබුණ නැත්නම් සීලෙ තිබුණ නැත්නම් සෝරි තමයි. ශ්‍රද්ධාව සීලෙ තියෙනවා නම් යාට යැපෙන්න දෙයක් තියෙනවා. සතියක් තියෙනවා. ඊට තියෙනවා මේ මම්ම කියලා අල්ලන්නේ ඉන්න දේ මේකේ බොඳ වෙනවා. ආයෙ ආගෙනවා. ආයෙ බොඳ වෙනවා. එහෙම නැත්නම් මේ ස්ථාවරම තියෙන එකක් මෙතන නැහැ කියලා පේන රූපේ වේදනා සංඥා වශයෙන් පේන හැම වෙලාවකදී ඒ යෝගාවචරයගේ අර භාෂා විලාසයේ එහෙම නැත්නම් අනිත් අත්‍යත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක එහෙම නැත්නම් අතීතයත් එක්ක තියෙන සම්බන්ධය ඔක්කොම පොද වෙලා ඒ පොද වීම පොඩි කාලයකට නැත්නම් ශනික මරණයක් වගේ අන්නේම ඉවොලූෂන් හතරක් පහක් වුණාට පස්සේ තමයි අපි විමුක්තියකට සූදානම් වෙන්නේ. එහෙම නැත්නම් අපි මම මගේ කියන දේවල් වල තියෙන බැඳීම පුදුමාකාර මේ ඒක ඇත්තටම මේ ආටෝ ආරෝපණය කරගත්ත එක. නමුත් ඒක ප්‍රകൃති ඉක්මවල ගිහින් ඒකේ තරම් අපි තහවුරු කරන නැත්නම් ඒක කියන අනන්‍යතාවය කියලා. අන්‍යේ නොවි මම මෙයාමයි කියලා අපි අනන්‍යතාවය තහවුරු කරන්න හදනවා. තහවුරු කරපු ගමන් අපි මායයට අහු වෙනවා. අනන්‍යතාවය කියන කෙනාට විතරයි මායя වැඩ කරන්නේ. කවුරුර අනන්‍යතාවයක් නැතුව මහා මුලේ තියෙන වතුර කඳුලක් වගේ. කැලේ තියෙන ගහක් වගේ. ඉන්නවනේ මාය බලපන්නේ යා. යා සියල්ල අතර එක්කනේ. එතකොට මායයට පේන්නේ නැතු යනවා. මම මෙහා මමයි කියන්නේ කියකම මායයට පේනවා උ ටාගට් කරන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන්නේ මම ගංගා නංගගේ වැලි තලාව එළියට යනවා. මහා මුලේ වතුර කඳුලක් වෙනවා. මහා තලයක ගහක් වෙනවා. වෙනසක් නැහැ. නිකන් සිල්සෙන් ජෝ. විශේෂ පුරවැසියෙක් නෙවෙයි. ඒකට මාරය අඩු ගණන් ගන්නවා. අපි අයියා ප්‍රශ්නේ. දේවා සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. ආනාපාන ආනාපානෙහි මුල මැද සහ අග දැක ගැනීම පිළිබඳවත් ආනාපානය ඈතින් සහ ළඟින් පෙනෙනවා යන පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ඔබ වහන්සේගෙන් ලබා ගැනීමට කැමැත්තෙමි. පසුගිය වර වෙලින්ටන් වැඩමුළුවේදී ඔබ වහන්සේ ආනාපානයේ ආකාර 11ක් ඇති බව සඳහන් කළේය. එම ආකාර පිළිබඳව නැවත දැනීමක් කරනා මෙන් ඉතා කරුණාවෙන් සහ යටහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. මේ ආනාපාන සති භාවනා කරන කෙනෙක් නම් අදුම ගන්න එක ආකාරයක් දැකලා තිනේ. අන්න ඒක ඉදිරිපත් කළොත් සාකච්ඡා පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕයෙන් පටන් ගන්න. ආනපනේ කළ සාකාරයක් තියෙනවා. මම අඩු ගන්න එකක් ගන්න නැත්නම් දෙකක් ගන්න. මෙච්චරක් දැකලා තියෙනවා කියලා තනන්ගේ තියෙන ටික අත්දැකීම මේ වාර්තාවට දාලා නැති තාක්කල් නිකන් වල්පල් විතරයි මේ වාර්තාවල් තියෙන්නේ. ඒ නිසා මේ ලියවිලි කරනවා හුඟක් කතා කරොත් අත උසන එකක් ගන්න. දැන් කවුද මේ ලියපේකන කැමැතිද? Taman ආනාපාන කරන දැන මොකක් හරි ආකාරයක් යන මොනවද දක්වන්නත් යන ඒකට මට ඒකෙන් පුළුවන් ආයන්ත අතේ ඉඳලා තැන්කි. දැනට ආනාපාන වැටෙන්නේ ඔය කියන 11 ආකාරයේ මොන ආකාරයකින්ද කියන එක දත. වැටෙන ආකාරයක් ගැන මම ඒකට කියලා දෙන්නම්. ආසරේ සම්මාස ආනාපාන සති භාවනා කරනකොට ආනාපාන ආශාස ප්‍රාශාසයේ හිත පිටවනකොට වශයෙන් දැනෙනවා. ඒකම සමහරවිට ඒ ආශාසය ආශාසය දැනිලා ප්‍රාශාසය දැනෙන්න ටික වේලාවක් යන බව දැනෙනවා. ඒ අතර වාගේ හිතසක් ඇති බව දැනෙනවා. ස්වාමීන් වහන්සේ කලින් කියලා තිබුණා මුල සහ මුල මැද සහ අග ආනාපානෙහි බලන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඉතින් ප්‍රශ්නයක් ඇති වුණා මුල කියන්නේ ආනාපාන සතිය අපි යම් උදාහරණයකට නාසිකාග්‍රය වෙන තැන කියලා හිතාගත්තොත් එතනින් ආශාසය වාතය පහුවෙන එකට එතන එතනට උඹ හැටියට ගන්න ඕනේ. නැත්නම් ඒ කියන්නේ එහෙම නැත්නම් අපි පිටතම ඒ උලාරැල්ල දිහා බලාගෙන ඉන්නවා කියන එක ඒකත් එක්ක අපි මේ යනවා කියන එක නැත්නම් එක පොයින්ට් එකකින් රැඳලා යනවාද කියලා ඒ පොත් කියනවා බලන්නවාද කියන එක පැහැදිලිවම නිසා ඔව් ඒ කියන්නේ ආනාපානයේ මුලමඳ ආනාපානය අහු වෙනවා ආස්වාද ප්‍රසවාස වෙන් කළා දැක් ගන්න පුළුවන් මේකේ මුල මඳාක බලන්නේ කොහොමද කියලා. ඒ මයික් එක අජන්තර දෙන්න අජන්තයෙන් අහන්න ඕන ප්‍රශ්නට උත්තර. අපි නිකන් බාධාල බලමු මොකද වෙන්නේ කියලා. නැතුව නැතුව මේ හැමදාම අම්මා කතා කර කර ඉන්නවා මිසක් අයිති තේරුමක් වෙන්නේ නැහැ. මම කියන්නේ අක්කවයන් කියලා දැන් ගියා. මේ වෙන්න යන්න එපා. මම මම දුන්නොත් උතුන්න පාර ගන්න කට උතුන්නව බාර ගන්න. මං කියන්නේ කියලා නේ මං කිව්වේ මේ ගමේ කහනවා මම මේ අම්ම අම්ම වැඩක බලනකොට මට නාස්කාග වෙන එතන මුලද මැද අග කොහෙද? එහෙම නැත්නම් මේ ආනාපානේ මුල මැද අග වැඩිවීමට මේ දීලා තියෙන තොරතුරු ටිකෙන් අපි කොහොමද මෙයා පොඩ්ඩක් පුරුදු කරලා දෙන්නේ මේ ගැටි. කොහොමද අපි යහට සාහනෙලියක් දෙන්නේ? නැත්නම් මේකේ එක හරියට. ආශ්‍රය සම්මන්ත මට තේරෙන හැටියට ආනාපාන සතිය මුල මැද අග කියලා මට දැනෙන විදිහට නාසිකාග්‍රේ ඇතිවෙන උලංග වැඩ දිගටම um, හිත පවත්වගෙන යන එක නැවත ටික වෙනකොට දිගටම ගොඩන් වෙන මත හිත පවත්වන එකක් කියලා තමයි හිතේ. මම චෝදනා කරනවා ඒක තේරෙන්නේ නැහැ. පවත්වන්න පුළුවන්. නමුත් මෙයාට ඕනේ මේ බුදුහාමුදුරුවෝ කියලා කියන විදිහට මුලම දාගදා කියන එක කොහොමද සයන්ටිෆිකලි එහෙම නැත්නම් ප්‍රොෆෙෂනලි මොකද්ද මුල කියන්නේ මොකද්ද මම කියන්නේ මොකද්ද ආ කියන්නේ මේ තුන අතර වෙනස දැනගැනීමේ ප්‍රයෝජනේ මොකද්ද මොකද්ද මොකද්ද මේ තුනේ තියෙන වෙනස බලන්නවා කියන එක හරියි ටෙක්නිකල් නෑ සයන්ටිෆික් නෑ. තව කවුද අතුරු සංගම දෙයකට පොර ගන්න. දන්න කෙනෙක්. මම අංගිරුද්දිතයි මේ දඬුවම් කරපන්නේ. පෞද්ගලික කාරණයක් කියලා මම හිතෙනවා. තමන් ඒක ඩිෆයින් කරගන්න විදිහ දැන් සංසිදේක මුලක් තියෙන මේක මෙහෙම සයන්ටිෆිකලි නම් මේක රිපිටිටිව් පළවෙනි එක මේක රිපීට් වෙන process එක. එක එකමද නැත්ද? එකයි. රිපීට් වෙන process එකක් නම් රිපීට් වෙන process එකක් නම් එක රිපිටිෂන් එක ආරම්භයක් තියෙනවා කෙලවක් තියෙනවා මැද කියන්නේ හරියට මධ්‍ය ලක්ෂණය කියලා එකක් හොයා මැන මැන ගිහිල්ලා ආරයි දැම්මද කියන එක නෙමෙයි මේකේ මුලයි මැදයි අතර කොටසක් තියෙනවා කියන එක. ඒ කියන්නේ අර අචන්ත කිව්වා වගේ මේක දිහා බලාගෙන ඉන්නකොට ওই මුල මැද අග කියලා ගණන් හදා හදන්නේ නැතුව අපිට නිකන් තේරෙන ගතියක් එනවා. පටන් ගත්තා කියලා දැන් සාමාන්‍ය අපි හිතුවත් මෙහෙම ගිහිල්ලා කොහොම වෙන ගතියක් තියෙනවනේ තේරෙන්නේ. මෙහෙම ගිහිල්ලා යනවා මුල මැද අග තියෙන. අනේ විතරේ මම ගන්නේ. මැද කියලා කියන්නේ හරියට මධ්‍ය ලක්ෂ්‍යම නෙවෙයි මුලයි කෙලවරක් ආරම්භයක් සහ කෙලවරක් තියෙනවා නම් ඒකේ මැදක් කියන්නේ කඩක් තියෙනවා ඒකේ මදයක් තියෙනවා කියන වගේ තේරුමක් ගත්තොත් හොඳයි කියලා මම අහිංසකව ප්‍රකාශ කරනවා. පොඩ්ඩක් ඉදරට ආවා. තව කවුද කැමති මේකට පොයින්ට්ස් දාන්න? එතකොට ආධුනිකය අහන කෙනාට හිත් වදිනවා. මේ උත්තරේ වදිනවා. වදින්නේ ඕන කෙනෙක් කිරුවොත් මේක ඒකම. සයන්ටිෆිකලි රිපිටිටිව් ඕන කෙනෙක් කිරුවොත් ඒකමයි. ඉතින් ඒකට අපි ස්වභාවයෙන් දැන් මේ කට උත්තර ගන්න වෙලා. අවසන්වන්ස් මේකේ ප්‍රශ්නේ මුල් කොටස නෑ නෑ ප්‍රශ්නේ මුල් කොටස නෑ මම මුල් කොටසම උත්තර දෙන්නම්. මම දෙන්නේ කමන්නේ ඔක කෝට් කරලා කමන්නේ මම අහන මම අහන ප්‍රශ්නේ ඇවිලි වෙන්නේ. මම ආනාපානේ කරගෙන යනකොට මට නාසිකාග්‍රේ වැඩෙනවා. ඒක නාසිකාග්‍රේ මුල, පපුව මැද, බඩ අගද එහෙම නැත්නම් ප්‍රොසෙස් එකක් පේනවා. අජන්ත කියන්නේ වගේ ඒකට ගයක් තියෙනවා. ඒකේ මුලයි යගයි වැටෙනවා නම් මැද හරියේ දල වශයෙන් මූල මගට මැද කියලා. මෙන්න මේ විදිහට බලනකොට අපි තව කෙනෙකුට තව කෙනෙක්ගේ අදහස ඉදිරිපත් කරනවා මේක තව ෂාප් කරගන්න. මේක තව සයන්ටිෆික් කරගන්න. ඔයාලා ඕන නම් ඒක කෝඩ් කරලා ගන්න. ඒ දෙවි කිව්ව ස්වාමීන් වහන්සේ මේ ලියන ඒ මුල් කොටස උත්තරේ තිබ්බා මේ ආනාපාන ආස්වාසය දැනෙනවා ආස්වාසයේ විවිධ ගියාට පස්සේ ඒක eh, නැද හිස්තනක් වගේ දැනෙනවා ඊට පස්සේ ප්‍රස්වාසය දැනෙනවා ඒකම ආයි මෙනෙහි කරොත් එහෙම ආස්වාසය ඉවර වෙන තැනයි eh, ප්‍රස්වාසය පටන් ගන්න තැනයි eh, තමයි ඔයාගේ අගයි මුල. හොඳේ? ඊට පස්සේ ඒ ආස්වාසය දැනෙන අවස්ථාව තියෙනවා ප්‍රස්වාසය ප්‍රස්වාසයේ දැනෙන අවස්ථාව තියෙනවා. ඒක තමයි මැද. එතකොට ප්‍රස්වාසයේ ගෙවීම තමයි අග. ඒ කිසි නැති තැනක ඉඳන් ආයි පටන් ගැනීම තමයි මුල. දැන් මුල මැදක දැක්ක කියලා ප්‍රකාශ වුණා. ඒක තේරුම් ඒක හරියට අයි කන්ෆර්මේෂන් එකක් තමයි අවශ්‍ය තමයි. තවත් ඒකතු කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. තාක්ෂණික පැතිකඩ දෙන්නේ කියනවා ඒකේ තව තව අපි තොරතුරු එකතු වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ මම දැකලා තියෙන අත්දැකීම් වලින් පොඩි කරකිරීමක් කරන්න හැදුවේ අපි ආස්වාද ප්‍රසවාසය බලන්න පටන් ගන්නකොට ඒ ආස්වාද ප්‍රසවාසය මට දැනෙන එක වේගෙන් යනවා. හැබැයි තව ටිකක් නැවතිල බලන් ඉන්නකොට මේ ආස්වාද ප්‍රසවාසය ටිකක් නැවතිල යනවා. ඒ කියන්නේ අපිට මේකේ ගමන පටන් ගත්ත තැන, ගමන ගිහිල්ලා ගමන ඉවර කරන තැන දිහා ටිකක් නැවතිල බලන් ඉන්න පොඩි කාලයක් එනවා. එතකොට මේ ආස්වාදේ පටන් ගන්නවා ඊට පස්සේ මෙයා ගමන යනවා, ගමන ගිහින් ඉවර කරනවා, ආයෙ නැවතිලක් තියෙනවා. එතනින් ආයෙ ප්‍රසවාසය පටන් ගන්නවා. ඒ වගේ මට හිතෙන්නේ ඒක භාවනාවේ අසත්පත්සසේ පටන් බලන්න අත්ත ගමන් මේ මුලමෙදාක මට නම් හවුෙන්නේ නැහැ. ඒක මුක්කක් බලන් ඉන්නකොට ඊට පස්සේ අර අය ඒ අසත්පත්සසේ හරි කලින් පටන් ගත්ත වඩා හෙමින් නැවතිල යන කතියකට තමයි ඔය තුන අල්ලගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. ඒක ඇත්තටම මේ සත්පට්ඨාන සූත්‍රයේ ආනපන සූත්‍රය බලනකොට බුදුජානකසලා දී ගන්නවා රසංවා ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරම් කියලා සබ්බ කාය පරිසංවේදී කියලා දැන්පත් වුණාට පස්සේ තමයි අපිට චිත්‍රපේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පටන් ගන්නකොට මුලකට බලන්න ගියොත් අදුවානේ ආනාපානයක් පේනවා. ඒ නිසා ඒකට භාවනා මේරීමකුත් අවශ්‍යයි. ඒක මේ කතා කරපු විදිහට වෙන ඩයිමන්ෂන් එකක් ඔය එකතුනේ. ඒ නිසා ආනාපානේ බලන්න යන්න එපා මුලමදාක පේන්න. තේින්න හරින්න හොඳට ආනපන කී කරගෙන. Tamanට ඇස්පනා මේ අතට ගත්තා වගේ බලන්න පුළුවන් මේ ආනපන කී කරුණාට පස්සේ තමයි ඒකේ ඕනේ කාලවට්ටම දාන්න පුළුවන්. තාව පැතිකඩ තේරුම විදිහට ස්වාමීන් වහන්සේ ආනාපානසතියේ මුල කියන්නේ අපි කුස්පරැල්ල ගන්න අවස්ථාව සහ මැද කොටස කියන්නේ වෙනසට භාජනය වීම ඒ කුස්පරැල්ල විවිධ ස්වરૂප අරගෙන ඊළඟට අග අවස්ථාව කියන්නේ ඒක ප්‍රාශ්වාසයක් හැටියට පිටවීම කියන විදිහට තමයි මම දකින්නේ ඒ කුස්පරැල්ලේ මුල මැද අග කියන එක. ඒක හොඳයි මම උද්දේශනයක් දානවා ආස්වාසයටම තියෙනවා මුලක් නැදක් අගක් ප්‍රසාදේ කතාවක් නැතුව ඒ නිසා පටන් ගන්න ටික හරි අපිට දැනෙන්න පටන් ගන්න දැනන පස්සේ මේක විකිරණාම් වෙනවා විකිරණාම් වෙලා අගල් දැන දීපු කතාව ප්‍රසාදයට සම්බන්ධ නැහැ ආස්වාසයේ හමාර වීම ප්‍රසාදයට සම්බන්ධ සුවයක්තෝ සිද්ධ වෙනවා ඔතන ඒ කියන්නේ දැන් ඒක ඉවර වෙලා ඒ කියන්නේ ඒක ඉවර වෙන එක මේ මැදයකින් වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? මුල මැදෙන් වෙන් කරන්නේ කොහොමද? මුල අගින් වෙන් කරන්නේ කොහොමද? මඟ මුලින් වෙන් කරන්නේ කොහොමද කියලා මෙන්න මේක හරියට ස්ලයිස් කරලා පෙන්නන්න පුළුවන් නම් ප්‍රශ්න අපේ කරාට ක්‍රිස්ටල් ක්ලියර්. අපි දැනගන්න ඕනේ මුල මැදාවේ තියෙනවා මුල මැදාවේ වෙන වෙන වෙරිෆයි කරන්න. වෙන වෙනම අත්දකින්න පුළුවන්. මුල අත්දකින්න කෙනා මැදෙන් වෙන් වෙන්නේ කොහොමද? මැද අත්දකින්න කෙනා අගින් වෙන් වෙන්නේ කොහොමද කිව්වොත් දැන් කියනවා මැද නම් විපරිණාමයට ලක් වෙන ගතිය පෙන්වනවා. ඒකට මුලයි අගයි මැදින් වෙන් කරනවා. දැන් මුල අගෙන් වෙන් වෙන්නේ කොහොමද? අග මුලින් වෙන් වෙන්නේ කොහොමද කියලා මේ විදිහට අපි ප්‍රශ්න නගමින් හොඳට හුස්ම රැල්ලට රංගනයේ රංගපාන කරගන්නවා. ඒක වදින ස්ථානය අනුව අග ඒ හුස්ම රැල්ල ඉවර වුණා කියන ආශ්වාසයේ ඉවර වුණා කියන කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුස්ම රැල්ල ගන්නකොට යම් කිසි තැනක ඒක ටච් වෙනවනේ ඊට පස්සේ විපරිණාමයත් එක්ක ඒක තව තැනක ටච් වෙන පොයින්ට් එක තමයි මේ හුස්ම රැල්ලේ ආශ්වාසය අස්සාගෙන ඊට පස්සේ ආයි ආපස්සේ ගමන පටන් ගත්ත බව තේරෙනවා ඒක ආයි විවිධ ස්වරූපයක් අරගෙන ඒක තව තැනක ආයි ආශ්වාසය හැටියට එන් කරනවා දැන් මේ ආශ්වාසය විස්තර කරන ප්‍රශ්වාසයෙන් කැලක් අරගෙන ආශ්වාසයේටම ආවේනික මුලක් මතක් කරගත්තා ප්‍රසවාසය ඕනේ ඒක වෙනම වෙනම කප්ටි නෑ නිසා අපි මේ විදිහට සයන්ටිෆිකලි යනකොට සාපේක්ෂ ගතතර සමාන්‍ය නමුත් ආසාව වෙන මුල මැදක් තියෙනවා ප්‍රසාර වෙන මුල මැදක් තියෙනවා ඉතින් මේ විපාශිතෝ බලනවා මේ පිළිතුර ලැබෙනවා yes when the program is created, I, I have that I have that, uh, could be very. You have to talk to the mic, please. Uh, around, around the throat, If you feel the, you know, if you concentrate carefully and feel the air going in, where it hits the throat is probably where the needle is. That's just the idea. So what is the Mulamadangal? What is the Mulamadangal? Strikes, wherever it strikes. Uh, properly for the tip of the nostril. But then the Middle East where it passes through the throat and the it gets in the lung and some people can feel it as the uh, expansion of the abdomen in, in. And then the end? The beginning is the where it strikes the nose, where it strikes, and in the middle is where it hits the throat, and the end is where it oh, goes down. Nose is the beginning, throat is the middle, stomach is the end. Now, if it is so, you cannot be, be one focal. There is no one point. Your point is changing. Your focal point is changing. Any other ideas? ස්මෙනාස මේ භාවනාව පටන් ගන්නකොටම මුලදී හොඳින් හුස්ම තැනි දෙක තුනක් අරගෙන බලින් දැනගන්න ඕනේ නාසය අගහරින් උඩ උඩිතල මත හරිය හොඳින් දැනෙන ස්ථානයේ මාක් කරගන්න නෝටිස් කරගන්න ඊට පස්සේ ඒ හුස්ම රැල්ල ආස්වාසය එතන ඒ තැන පාස් වෙන විදිහට බොහොම මුලදී සියොම්ම පටන් ගන්න ගොරෝසු වෙන මැදදී ඊට පස්සේ අපව කිවිල යනවා අර ඒකත් තමයි මුලම දාලා එක එක තැනක ඉඳගෙන ආරම්භයේමයි ගොරෝසු වලින් තැන මෙහෙමයි ඉවර වෙන තැන මෙහෙමයි එහෙමයි එතකොට අර ඉස්සර කියපේ තිබුණේ යන දැන අනුව මුල මෙතනයි මැද මෙතනයි අග මෙතනයි කියලා. ඒක මේක මේ වගේ පටලැවෙන්න දැන් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ සාධාරණ ප්‍රශ්නයක්. පටලැවෙන්න දැන් තියෙනවා. ඒ නිසා තව කවුරුද කැමති සානස්සමේ පොඩි දෙයක් මම මතක් කරන්නේ පරත්තේ ප්‍රශ්නයක් නිසා මම ප්‍රශ්නයක් අහන්න වගේ දන්නේ. දැන් අපේ මේ කොහොමද දැනීම තියෙන්නේ අපේ අපේ ස්නායු පද්ධතිය. පළවෙනි සයන්ටිෆිකලි ස්වාමීන් වහන්සේ කිව්වේ වක්‍රණ අපිට දැනෙන්නේ ස්නායු එතකොට මේ ස්නායු පද්ධතිය දැන ගැනීම අපිට මේ බඩට ගියාට ස්නායු පද්ධතියකින් දැනෙනවා කියලා දැනෙන්නේ නැහැ. උගුරටින් හරහා යනවා කියලා ස්නායු පද්ධතිය මම කියන්නේ නැහැ. ඒකට කලින් එකට මට මේ ලින්ක් වෙනවා කියන්නේ මම කිව්වේ එක තැනකට අපි අර පොයින්ට් එකේදී මේක පාස් දැන් මේක රැල්ලක් නේ යන්නේ. දැන් මේ මෙතන පොයින්ට් එක. එතකොට මේ රැල්ල යනකොට පෙරහැර යන්නේ මම මෙතන ඉන්නවා. ඉතගෙන. පෙරහැර ඔන්න එනවා. ඒ පෙරහැරේ මුල එක්කෙනා යනවා. මට මම ඉන්නේ මේ ફોකල් එක තැනක. මට පේනවා. ආයෙත් මොකද එයා වදිනවනේ මට. මගේ හැට වදින. දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා ඔහොමම යනවා. මැද හරියක් යනවා. අන්තිමට ගියාම අන්තිම එක්කෙනා යනවා. එතකොට අර සංවේදීතාවයේ තියෙන තැනට ඒ අංශු ගැටීම තමයි ওই මුලමෙද අග ආන්නේ. ඒතර මුල අර කිව්වා වගේ ආස්වාසේ ප්‍රා විශේෂයෙන් ප්‍රාස්වාසයට තමයි වැඩි දැනෙන්නේ දැන් ප්‍රාස්වාසයේනේ පිට වෙලා ඒක ප්‍රාසද කරලා බලන්න කොහොමද කියලා එතකොට මම හිතන්නේ ඒ විදිහට තමයි මේ මුලැමැදාක අපි තේරුම් ගන්න. එතකොට එතන මැද හරියක් ටිකක් තේරෙනවා මේ තාසස රැල්ලක් නිසා අපි එක තැන ඉඳලා බලන නිසා. අනිත් දෙවෙනි පොයින්ට් එක මම කියන්නේ බුදු පියාණන් වහන්සේ ඇයි මුද මුල මැද ඇග බලන්න කියලා කිව්ව කියන එක මම හිතුවා. මට හිතෙනවා මේ ඒක කියන්නේ නැති කරුණු දෙකක් හින්දා එකක් ඉතින් ඔබ බලන්නේ නැතුව හිටියොත් අමතක වෙලා යනවා. යම් දෙයක් ෆලෝ කරනවා නම් පටන් ගත්තේ තැන ඉඳලා පළව කරගෙන ඉන්න එන්නකම් බලනවනේ. අනිත් පැත්තට බලනවා ඉන්න හුස්ම රැල්ල හිත තියාගන්න ඒක උපක්‍රමයක් කියලා මම හිතන්න පුළුවන්. අනිත් එක අර තවත් එක්කෙනෙක් කිව්ව විදිහට මුලැමැද අග මේ මැද ඒ පරිණාමය දැන් ආරම්භය අවසානයේ තර ටක් ටක් ගාලා බැලුවට මැද මැද කොටස බැලෙන්නේ නැත්නම් ඒකේ විපරිණාමයක් පරිණාමයක් ඒ වගේ දෙයක් පේන්නේ නැහැ. ඒ වගේ කියලා දැන් ප්‍රශ්නේ අපි කරන පටලවිල්ලක්ද කරන්නේ නැහැ. සනත් කරගෙන දුන්නේ නැහැ. පුතේ මේ එලේ දෙලේ ගොඩේනවා වගේ. යම්රින් යම්රට මේ විලාපිනවා වගේ තියෙනවා. මම මට හරියටම පැහැදිලි නෑ කම්පියුටර් කද්ද කියලා. මට නම් මට පෞද්ගලිකව හිතෙන විදිහට මම හිතන්නේ මොකක් හරි ඉස්සෙල්ලා අපි ඒක නෝටිස් කරන තැන වදින තැන ඉඳන් බලන්න ඕනේ මේ දැන්න දිගටම යන එතන පහු කරගෙන යනකොට ඒ දිහා බලාගෙන ඉඳලා එතනින් තේරුම් ගන්න ඕනේ මුලට මැද දඟට පහුවෙන්නේ කියන එක කියලා තමයි මම හිතන් හිටියේ ඒකට ගොඩක් පැහැදිලි කිරීමක් අවශ්‍යයි සම්මාන්ත මට හිතෙන්නේ නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ල ඇතුල් වෙනකොට මුල කියලා. ඒක යම් ඉස්පස්සේ නිමිතරේ ගෙවිගෙන යන අන්තිම ඒක ඒ ආශාවසේ නැතිවීම තමයි අද කියන තමයි මට තේරෙන්නේ. ඒ අතර තියෙන පරාසය තමයි මැද කියලා මට දැනෙනවා. ස්වාමීන් සමහරකට නාස්කාගය අදම නෙමෙයි දැනෙන්නේ වෙන වෙන තැන්වල ආස්වාසේ පාස්වාසේ දැනෙන තැන් තියෙනවා. ඒක සාපේක්ෂව බලනකොට අපි ගන්න ඕනේ ඒ පොතන හරි වදින තැන වල ඇටියද ද කියන්නේ මේ මුලාගැල්ල අපි නොටිස් කරන තැන පටන් ගන්න තැන හැටියට මුල අරගෙන එතන ඉඳන් බලන් ඉන්න එක ද වැඩ අග එතන ඉඳන් බලන් උදාහරණ හැටියට උගුලේ වදිනවා දැනුනොත් ඒ උගුල තමයි මුල හැටියට ගන්න ඕනේ එතනද. ඒකවල නාටිකාහ දැනුමේ නැහැ නිසාම විතරම මුල හැටියට ගන්නේ නැහැ නිසාම විතරම. ඔව් මේකේ යනවා බලනකොට පැති දෙකක් තියෙනවා. එකක් තමයි හුස්ම යනවත් එක්කම හිත ස්ථාන වලට යමින් මුල බැලලා බලන්නේ. ඒ නැත්නම් එක තැනක ඉඳලා පෙරහැරක් යනවා දිහා බලනවා වගේ කියන දෙකේ. ඉතින් ඒකදී බුද්ධඝෝසාචාර්ය වහන්සේ පිළිඅරන් තියෙන්නේ එක තැනක ඉඳලා එළහර බලන්න. උපමාවකට දීලා තියෙන්නේ අපි මේ ආයතන කියන අපේ ගේට්ටුවක් තියෙනවානේ. ඒ ගේට්ටුවේ ඉන්න කාවල්කාරයෙක්, ගේට්ටු මුරකාරයෙක්. ඒ මුරකාරයට පේනවා අපේ කට්ටිය වාහන පෙළියක් එනවා දැන් රිට්‍රීට් එකට. එයා පළවෙනි වාහනේ එනකොටම නෝට් කරනවා. අසවන ඔබලේ තියෙන වාහනේ දැන් ගියා. ඊට පස්සේ ඒකට ඔක්කොම ගියාට පස්සේ අන්තිම එක ඒකට එයා දන්නවා මේ තමයි පටන් ගත්ත මේක අවසානයි. හැබැයි මොරකාරයා එතනින් හෙල්ලෙන්න බෑ. ඒක එහෙම නැත්නම් එයා මේ ඇවිල්ලා වලියෝ හරි පාක් කරන්නත් බලන්න කියොත් ඒක දෙවිනි වාහනියම අහුවෙන්නේ නැහැ. ඒ නිසා එයා මුල හිටියොත් විතරයි මුළු ආයතනම අරසව සැලසෙයි. ඒ නිසා එයා හෙල්ලෙන්නේ නැහැ. එයා හෙල්ලෙන්නේ නැහැ වාහන පෙළ පෙළ එන්නේ එනකොට පළවෙනික මාක් කරනවා. අන්තිමේක මාක්. ඒ වගේම පිට වෙනවනේ. සමහරව පිට වෙනවා. ඒකෝට එයා එනකොලම මේක මේවා පිට වෙනවා කියලා මාක් කරනවා. අන්න ඒ වගේ කාබල්කාරීදී උපමාවක් දෙයි. නමුත් අර ස්නායු පද්ධති ගැන කතා කරපු නිසා අපි ඔය ආස්වාසිය අපිට දැනෙන්නේ ඉස්සෙල්ලා පටන් ගන්නවත් තියෙනවා. යම් තැනක අපිට හැප්පීමක් දැනෙන්නේ ඉස්සර වෙලා සියුම් හුස්ම රැල්ල වැඩ පටන් ගන්න තියෙනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒක සංවේදී බහලද. කොතනකදී හරි අපිට සංවේදී වුණාට පස්සේ තමයි අපිට දැනෙන්නේ. එතනින් තමයි තැනයි. උස්ම ගොරෝසු බවයි නියකටි බව පටන් ගන්නවා. ඒ සංවේදී බව කියලා ගෙවුනට සංවේදී බව ගෙවුනට ආම හුස්ම යනවා. ඒකේ ටෙම්පරින් එන්ඩ් එකක් තියෙන එක අහුවෙන්නේ නැහැ. මේක බෙල් ෂේප් කර්ව් එක හැම වෙලාවෙම අන්ත දෙක අනන්තය දක්වාම යනවා. කවදාකවත් ඇක්සිස් එක කැපෙන්නේ නැහැ. ඉතින් රාග දා පටන් ගන්න අන්ත පලිගයයි අයුරේන පලිගයයි අපි කවදාවත් කරන්නේ දකින්න බෑ. මොකද අපේ ස්නායු සක්‍රිය වෙන්නේ යම් ගොරෝසු සායකාවට පස්සේ. ස්නායු සංවේදී භාවය. ඉතින් මෙතනදී බුදුජානනාථට අවශ්‍යයි ආරම්භක යෝගාවචරයට හුස්ම කියලා කියන්නේ සෑහෙන ගොරෝසුනට පස්සේ විතරයි තේරෙන්නේ. හුස්ම හොඳට ඒකම බල බල ඉන්නකොට අපේ සංවේදී භාවය වැඩි වෙනවා. සංවේදී භාවය වැඩි වෙනකොට ඒ ෂේප් කර්ව් එකේ තව බෙල් එකේ කොන් දෙක පේන්න පටන් ගන්නවා. එතන නොදැකිච්ච කොන් දෙකක් පේන්න පටන් ගන්නවා. ඒකට තවදුරටත් සංවේදී වෙන්න වෙන්න පේනවා මේක හුස්ම පෙළ ගැහිගෙන එනකොට එක තැනකදී තමයි දැන් හුස්ම වෙනවා කියලා වැටෙන්නේ. ඊට ඉස්සෙල්ලා පෙළ ගැස්මක් තියෙනවා. හුස්ම ඉවර වුණාට පස්සේ තවත් ගෙවීමක් යනවා. ඒ දෙකට අවධානය යොමුුනේ නැත්නම් සත්‍ය ටියුන් වෙන්නේ නැහැ. සංවේදී භාවය වැඩි වෙන්නේ නැහැ. එතකොට පිට පටන් ගන්නවා මුල සහ අග හැමදාම අවිද්‍යාවක් තියෙනවා. මුල සහ අග අහුවෙලා නැහැ. හැබැයි ඩිඩියුස් කරන්න පුළුවන් පෙළ ගැස්මක් තියෙනවා. මම මේක බලන්න යනවා නම් ඒ හුස්ම මුල බලන්න යනවා කියලා හිතමු. මුල බලන්න යනවා නම් මට දැනෙනවනේ. කොයිලා දැනෙන්න ඉස්සර වෙලා මම එතෙන් ඩක්ටේෂන් එකට ආවෙ නේද? ඒකකට බලනවා පේන්නේ ඊට හුස්ම ගෙවුණා. මම තාම බලන්නේ. ඒන හති ඉවරයි. දැන් එතන ඇටෙන්ෂන් එක තියා ඉන්නවා තාම නොදැනී හුස්මක් යනවා තාම තාම හුස්මේ පලිය යනවා ආන්නේ විදිහට අපේ ඉන්ද්‍රිය ගෝචර ඥානයේ කෙලවර අපි තව චිවුණු කරන්න හදන්නේ තා පල්ලයට පල්ලයට චිවුණු කරන්න හදාගෙන එනකොට මේක කොච්චර එකලසකින් මේක දිහා බලන් ඉියොත් වෙනවා අපිට ඇත්තටම හුස්ම තේින්නේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ 1/10 විතරයි තියෙන්නේ අනික හරිය අයිස්බර්ග් එකේ තියෙන වතුර යට ඉතින් මේ ටික දන්නේ නැතුව මම හුස්ම ගන්නවා කියලා කිව්වට බුදුරජාණන් ලකුණු දෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා අයිස්බර්ග් එකක් වතුර අයිස්කරයක් වතුර දහපුවම 110යි පේන්නේ. ඕකේ තමයි අපි මේ කරන්නේ. නමුත් යට තියෙන එකේ තියෙන උඩුකර කරපුවට තමයි මේ ටික පේන්නේ. අපිට පුළුවන් ද වතුර කැපෙන මිනිස්කස් එක අහනවා. යට තියෙන අයිස්බර්ග් එක බලන්න. අයිස් එක කුට්ටිය බලන්න. අන්න එකෙක් බලන් ගියලාට අපිට තේරෙන්න පටන් ගන්න මේ ඉන්ද්‍රියේ තියෙන ටික විතරයි අපි ශ්‍රී ලංකාවේ සර්කස් ගන්නේ. වත් ඉන්ද්‍රියට අහු නොවි විශාල දෙනු සම්භාරයක් තියෙනවා. ඒ දෙනු සම්භාරය දන්නේ නැතුව මං ආනපන දැක්කයි කියලා කිව්වට ඊටසේ කිල් බෑ බෑ ඔය හොඳට බලන්න. ඉවරයක් කරන්නේ නැහැ. ඉවරයක් කරන්න බැරි තරම් අපි ඉන්ද්‍රියන්ට අහු නොවි යට තියෙනවා ආනපන පෙළ ගැස්මක් සහ පෙරහැර හමාරයක්. ආන්න ඒක බලන්න ගිය දවසේ අපි කොච්චරක් මේකට එතෙන් හිත දාගෙන හිටියොත් හිතනවාද කියනවනම් එළම පිට හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. මැස්සෙක් ගැහුවට දැනෙන්නේ නැහැ. සද්දයක් අහන්න දැනෙන්නේ මොකද අපි උත්තරම ફોකස් කරලා බලන්නේ ඉන්නේ. හරියට රාජ්‍ය අමුත් එක්ක ඉන්නේ ඉස්සෙල්ලා අපි කැමරා ට්‍රයිපෝඩ් එක දාගෙන බලන ඉන්නවා. කොයි වෙලාවෙ එයිද දන්නේ නැහැ. නැත්තම් ප්‍රොෆෙෂනල් නැහැ අපි. ඒක නිසා ආනපාන කරොත් එක්කන රාජ්‍ය අමුත් එන්නේ ඉස්සෙල්ලා ගිහිල්ලා ඉන්නේ. එයා රාජ්‍ය අමුත් එන්නේ ඉස්සෙල්ලා පූර්ව නිමිත්තට කැමරාව යොමු කරනවා. පුබ්බා පුබ්බ කරණයට කැමරාව යොමු කරනවා. ඉර නගින්න ඉස්සෙල්ලා එයා අරුණට කැමරාව යොමු කරගෙන ඉන්නවා. ඒක වෙන්නේ විනාඩි 30කට කලින්. ඉර නගින්න විනාඩි 30කට කලින් අරුණ ලකුණ පෙන්නනවා. කැමරාව සෙට් කරගෙන ඉන්නවා. ඒක ඉවර වෙලා ඔමරි පපා කොමල පපා වාලාපුර හැදිලා සෙල්ලම් දාගෙන තමයි හිස හිමීට උඩ දාන්නේ ඉර. ඊට ඉතලා පැය භාගයක ඉඳලා ඒ ටිකදී පමයි යන්නේ. ඒ ටිකේ පමණයි. ඒ ටික ගැන අපි දන්නේම නෑ. ආවට පස්සේ හුස්මක් ආවා කියලා කිව්වට හරියට බැලුවොත් ඉර නගින්න බෑ. භාගයට කලින් ලකුණු පෙන්නනවා. වගේ එන හුස්මේ පෙරමග ලකුණු වගේක් තියෙනවා. ඒවල කියනවා කුම්භ කරන කුම්භ නිමිති කියලා. ගෙවුනට පස්සේ ඉවර නැතොල්ලි. දැන් අපි මේ ටික ටික දැන් මම පිට වුණා. පිට වුණාට පස්සේ කීයක් කොට්ටමෙට අස්කරන්නට ආවද කොච්චර තියෙනවද ඕගනයිසර් පිට කරා. මම නම් ටටා කියලා යයි. අපි වැඩේ ඉවර නෑ. අපි ඔෆිෂියලි සියලු සත්ත්ව සුපත් වෙත්තස් කියලා මේ ඔක්කොම සුද්ධ කරන්න ඉබයි. ඒ ටික කරන කෙනෙකුට ඒ ටික දන්නත් නැතුව ක්‍රිකට් කිව්වයි කියලා කිව්වොත් ඉවර නෑ. ඒ වගේ අපි මේ කරන කිසිම අපි ලෝකේ දන්න දේ අපි මුල දැකලත් නෑ. තව අග දැකලත් නෑ. මහා ලෝකෙට ගියා. ඒ කෑ ගැහිල්ල වැඩි වෙන්නේ නොදකව ප්‍රමාණයට අරමුණ තමයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අඩු කලසල වීම නිසායි අඩු බවකට හැලී තිරුණු කාලේ තියනවල් කාලේ ආනපනේ හරියට දැක්කම කවදාකවත් කතා කරන්නේ මොකද ඒකේ මුළු ලෝකෙම තියෙනවා මුළු දුකම තියෙනවා අපි මේ පොඩ්ඩක් දැකලා අපි බලන්නේ තත්තර වැඩි කර ගන්න තමයි අපි යමක් ගැන කතා කරනවා නම් නොදැනීම මට්ටම තමයි ඒ කියන්නේ නොදන්නා තත්ත්වමට කරගන්න කියලා ගන්නවා බුදුරජාණන්සේට අපි කියනවා මොණි කියලා. නියුට්. කියන්නේ මොකද මේ මිනිස්සු 110ක් දැකලා තමයි. අර ඒ දවසේ මේ නිදි යෝකෝයි. <coughs> ආසයන් පිළිකලා තියලා රොඩු ටික කාලා බූරෝ නටනවා. තජ්ජුරවල මොකද කියලා මේ කවදා හරි නේද වලිගුරු දාගෙන නටන ඊට පස්සේ අරුණකට මිදි විස දීලා මේ රොඩ කාලා මේ නටනවා. ඒ වගේ අර මස් කන එකට වැඩි කටුකන එක කෑගහනවා වගේ නොදැනුවත්කම වැඩි වෙන්න වැඩි වෙන්න අපි කතා කරනවා. සමස්ත දැක්කම කතා කරගන්න දෙයක් නැහැ. අපිට අරකේ වැඩ තියෙනවා. තව බලන්න තියෙන උස්ම කෙවිල යන හැටි, උස්ම පටන් ගන්න හැටි. ඒ නිසා ඒ අනුව බැලුවොත් එහෙම අපේ ඉන්ද්‍රිය ගෝචර ඥානය තමයි මැද වෙන්නේ. ඉන්ද්‍රිය බද්ධ නැතුව අපිට නොදැනී සිවුම් හුස්ම හැල්ලා පටන් ගන්න තරක් තියෙනවා. සිවුම් ගෙවීමක් තියෙනවා. හැබැයි අර සති වැඩි වෙන වැඩි වෙන්න ඉන්ද්‍රියපද්‍ය ඥානෙ එන්නේ එන්නේ එන්නේ තව තව යටමට්ටම් තේරෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්න නොදැක්ක තැනදී හුස්ම තාම දැන් පටන් අරගෙන කියලා තේරෙනවා. කිව්ුණා ඉවර කරන්නේ. අය ඒක දිහාම බලන් ඉන්නවා. එතකොට දැනෙන්නේ පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට 11 ආකාරයක් තියෙනවා. ගුරුසු අවස්ථාව සහ සිංහ අවස්ථාව. ළඟ අවස්ථාව දුර අවස්ථාව. ඇතුළ පිට. ප්‍රිය අප්‍රිය. ඔය 11 ආකාරයෙන්ම දැක්කොත් කියන බුදුසහන්සේ ඒක වේදනාවක් කියනවා සංඥාවක් කියනවා. ඒක දැක්කයි කියලා කියන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කොතනින් හරි පටන් අර ගන්නකොට තේරුම් අර ගන්න ඕනේ මේ 11යි ලකුණු කීයක් අපි දැන් දැක්ලා තියෙනවා. එතකොට පේනවා අපිට සාමාන්‍ය පහයි අල්ලන්න පුළුවන්. හයක් කුලේ වහලා ගන්න. හයක් කුලේ වහලා ගහලා තියෙනවා. ඉතින් අපිට ඔය වානපානේ වරදිනවා කියන්නේ ඔය කොලේ වහලා ගහපු ටික පේන වෙලාවට. ඉතින් අපි කියන වානා කැඩලා කියලා. කැඩිලා නෙවෙයි. ආනපානෙ වෙන පැතිකඩ පේන වෙලාවයි. අප්‍රිය පැතිකඩ පේන වෙලාව. ගොරෝසු පැතිකඩ පේන වෙලාව. දුර පැතිකඩ පේන ඒවත් ළඟ පැතිකඩ වගේම වැලි පොයින්ට්ස්. අවශ්‍ය දේවල්. ඉතින් ඒ ආනපානෙ තුලම එද මොනක්වත් නොදල් කර සමස්තය ගන්න පුළුවන්. අපි දැන් වැරදුණයි කියලා හිතනවානේ. වැරදින හැම වෙලාවකම ආනාපානෙ මෙතෙක් නොදැක්ක පැතිකඩක් එනවා. කවදා හරි ඒකට සාදර වුණා නම් එයාට පේනවා මෙතෙක් කල් භාවනා වැරදුනා කියලා කිව්වනම් ඒ හැම තැනම හොඳට හරි ගිහිල්ලා තිබිලා තියෙනවා. නමුත් ඒ අර්ථකථන දෙනවා අපරාධේ භාවනා නොදෙනී ගියා. එපා වුණා. අල්ලන්න බැරුව ගියා. මේ හැමතැනම ආනාපානේ රූපඩයක් තියෙනවා. ආනාපානේ වේශයක් තියෙනවා. ආනාපානේ එක ආකාරයක් තියෙනවා. අන්න ඒක දිහා බලන්න කියොත් එහෙම දිගටම ආනාපාන විතරක් නෙවෙයි ඕනෑම අරමුණකට වේදනාවක ඒකෝස්පත් කරගෙන. ඒක නිසා එක එක ගුරුකුල මත එක එක දේවල් ගන්නවා සමහරු කියනවා ඒ හැපෙන තැන් අනුව යන්නේ කියලා. එතකොට අර එක තැනක ඉතන බලන්න ඕන කට්ටිය මේකට විරුද්ධව කතා කරනවා. මේ තැන් අනුව යන එක ප්‍රශ්නයක් නෑ අපිට ආනාපානේ භාවනා කරගෙන යනකොට නාසිකාග්‍රේම නොදෙනී වෙන තැනක තේරෙන්නේ නේද ප්‍රතික්ෂේප කරන්න එපා. අහෝ මෙතෙන්ද ගන්න බද කරන්න ඕනේ නෑ. ඒ එක එක විලාවේ හැටියට භාවනාවේ මුලැමැදාගේ ශිෂ්‍ය නෙවෙයි මේ කතා කරන්නේ වෙන උපමාන දෙකේ අපි හුස්ම ගන්නකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරන්න පුළුවන් මේ උච්චාරමය මට්ටමේ එපිඩමිස් මට්ටමේ තමයි අපිට දැනම තියෙන්නේ. ඒක තමයි ස්නායු තුල තියෙන්නේ. ඒක හුස්ම ගන්නකොට අපිට මේ හැමත තෙල හුස්ම ගන්නකොට වැටේ. එතන වැඩි වැඩි වැඩිගෙන ඉන්නකොට සමහරවිට මේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොලේ මැදට යනවා වගේ ගමනකුත් යනවා. ඒකේ සෙට්ලයිස් වෙනවා. සමහරවිට ඉස්සරහට යනවා වගේ තේරෙනවා. يعني හුස්ම තියෙන හැබැයි මෙතන නෙවෙයි. වෙන තැනක. ඒක මේ විදිහට ඩිස්ප්ලේස් වෙනවා. මේ හැම එකක්ම ආනාපානෙ වළංගු පැතිකඩේ. භාවනා වැරදිලාවක් කවුරුත් උණියම් කරලවත් නෙවෙයි. මේ සියයටම සාතර වෙන්න නම් ප්‍රඥාසේ කල්ලාතුව කියලා කියන මේක හොල්මන් ගොඩක් තියෙනවා. එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. වැටහෙන විදිය ලියන්න. හරි වැරදි දාන්න යන්න එපා. ජඩ්මන්ටල් එපා. ඇසියුම් කරන්නත් එපා මේක මෙහෙම වේවයි කියන. පිළිගත්ත ගමන් ඕක මොකක්වත් පේන්නේ නැහැ. ගොක් විලාන පණිතික සුවඳුනාට පස්සේ තමයි යාගේ සම්පූර්ණ රංගනය පෙන්වන්න පටන් ගන්නවා. ඒ නිසා මුලින් ආනපන යාලු කරගෙන අපි කියනවා මූණට මූණ දාලා බලන් ඉන්නවා කියලා. ඒක බලන්නකොට හැමදාම එකම පෙන්වන්නේ නැහැ. එක එක දවසට එක එක රෝල්ස් පෙන්වන්නේ 11 එකක් පෙන්වනවා. එතකොට මෙයා දන්නවා නම් ඊයේක නෙවෙයි. හැබැයි මේ බලංගු තව පැතිකඩක් කියලා. බාහන වැඩිලා නැහැ. බාහනට තව මල් මාලයක තව මලක් එක තුනවා. එහෙම කියනකොටවත් අඩු ගන්න ප්‍රශ්නට උත්තර ලැබුණා කියලා ඉතින්. ලාවට වගේ. <laughs> කොකෝ මයිකේ කො. මම අද පැහැදිලි ස්වාමීන් වහන්සේ ළඟ වෙනකොට මොළේ ඇතුළට යනවා වගේ පේන තමයි. මෙතන නෙවෙයි. තමයි මෙතන ඒට ඩිස්ප්ලේස් වෙලා අපේ. උස්ම මෙතන පේන්නේ නැහැ. හැබැයි උස්ම දැනෙනවා. අනොට ඒක ඉස්සරහට ගිහිල්ලා. ඇතුළට ගිහිල්ලා. ඉතින් ඒකකොට අපි හිතනවා නෙමෙයි. වැරදිලා කියලා වැරදින්නේ මේවා වළංගු ප්‍රතිකර. දුර වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්. තමයි බබ ගණක් ඈතක උස්ම ගන්නවා වගේ තේරෙනවා. උස්ම හිත තියෙන හැබැයි නාසිකාග්‍රේ නේ. නාසිකාය ඩිස්ප්ලේස් වෙලා. එහෙම නැත්නම් ඇතුළට ගිහිලා. ඒ නහයේ ඇතුළට ගිහිලා හැරෙන තැන වගේ. නැත්නම් මොලේ මැද වගේ වැටෙනවා. ඒ විදිහට මේක ඔන්චිලාවක් ඇද්දෙන්න වගේ එළියට යන්න පුළුවන් ඇතුළට එන්න පුළුවන්. බලන්න ඉන්නකොට මේ පැත්තකට දැක්කේ නැත්නම් තාම තාම මේ මෝරලා නැහැ. තාම අංග සම්පූර්ණ නැහැ ළමයි. සයනස අවසරයි. කතිගරු සයිසනන්සි ගැන ගෞරවයෙන් කතා කරන්නේ සයන්හන්සේ බොහෝ වෙලාවට පින්වීම හැකිලිම ගැන කතා කරනවා. පින්වීම හැකිලිමේ ස්වභාවය ඒකට ඒ සයිඩෝස් පුරුම પરම්පරාවේ පින්වීම හැකිලිම ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඊටාම සාර්ථක ප්‍රතිඵල තියෙනවායි කියලා අපිට හර තියෙනවා. එතකොට ඒ බුදුපණෙන් ඒ කියන්නේ බුද්ධ ධර්ම බුදුහාමුදුරගේ පණිවිඩයෙන් විකාශනය වෙච්ච භාවනා ක්‍රමයක් නිසා මම අසන්න කැමතියි දුරු ස්වාමීන් කොහොමද ආනාපානය වගේ ප්‍රබල භාවනාවක් තියෙද්දී පිම්බීම හැකිලිම ඒ තරම් සාධාරණීකරණය කරන්නේ එච්චර සාර්ථක ප්‍රතිඵල ලබන්නේ කොහොමද? ඒ කියන්නේ බුදුම මහදී සාරද ස්වාමීන් වහන්සේ ඇයි මේ ආනාපානය ඉක්මවල ගිහලා පිම්බීම හැකිලිම කරන්නේ කියලා. ඉතින් ඒක මම පොතෙන් පරිවර්තනය කරනකොට හත්වෙනි සංස්කරණය දක්වම ආනපනෙත් එක විතරයි ඉල්ල තියෙන්නේ අටවෙනි සංස්කරණයේදී ෆුට් නෝට් එකක් දාලා තියෙනවා ආනාපානෙ පේන්නේ නැත්නම් පිම්බීම ඇගිලිමත් බලංගුයි කියලා. අන්තිමට ඒක විතරයි බලංගු ආනාපානෙ අවලංගු වෙලා. ඕක තමයි ඉතින් ඒකේ ගුරුකුල වල යනකොට හැටි. ඉතින් මම ගිහලා ගුරු පඬිතු ආචාර්ය ගිහුවා මම පොත පරිවර්තනය කරා. අටවෙනි සංස්කරණයෙන් එහාට තමයි පිම්බීම ඇගිලි. එතෙන් යනකම් ආනාපානෙ ගිහිල්ලා ඊට නවමින් දහමින් සංස්කරණයට යනකොට ආනපනේ බලන්න මේවා. පිම්බි මහැරිලා පවණක් බැලිය යුතුයි කියලා තරණට යනකම් මේක ජරි මත දහරි වෙනවා. ඉතින් ඒවා ඒක නිසා අපි ළඟ දැන් ඇවිල්ලා තියෙන්නේ කාගේ කාගේ අර්ථකථනද කියලා. අපිට කියන්න බෑ. මොකක් හරි අපි දැම්මොත් එහෙම පොඩි පොඩි වෙනස් කිරීමක් අපි කරුවොත් දැන් මම නම් කිරේ වෙනස මම අනිත් ඔක්කොම නැතත් ඒ වෙනස් කිරීම ප්‍රකට දෙයක් බවට පත් වෙන්නේ මම අයියා වෙන්න හදලා. මහසීසාටවත් පඬිස්වාමීන්ටවත් එච්චරම දැඩි විශේෂ සැලකුවේ නැහැ. හැබැයි අනික් ගුරුවරු දෙන්නෙම නැහැ. අනිවාර්යෙන් බිබ්බියක් ලිම් කරන්නේ. අනපන පේනවා කිව්වොත් ගන්නවා. ඒක ඒගොල්ලන්ට පේන්නේ හතුරුකමක් කරනවා. ඉතින් මයිත්‍රි කිය උගෝ නේ පමෙන් අතිසලා කේල් කරලා ගියා. මම කෝ පිම්බි මැකෙමි ගියා. මේ රචනෙ කියන්නේ තමන පේන විදිය. ආනපන පේන ඒගොල්ල එඩිට් කරන්න ආස්වාදය කියලා කියන්නේ පිම්බීමයි. ආස්වාද ගැන හැකියිම කියලා වචන එඩිට් කරලා කියවන්නේ ඉතරයි කියලා. නෑ නේ සාන්ති ඒකට බොරුවනේ අපි කරන්නේ කියලා මම කනේ එච්චර තමයි තියරිටිකලි වෙන්නේ. වායු පොට්ටබ දාතුන් සිද්ධින ආශාස වෙනකොට පිම්බීම සිද්ධ වෙනවා. ඇකිලීම් විදිනකොට වෙනවා. ඒ නිසා ඔබ රචනයේ අකුරු වචන ටික කපන්න. ලියපන් ඔබට පේන විදිය කියලා අපි දාලා කියවන්න කියලා. මොකද ඒක ෆෙනටික් ඒක. ඒ විදියටම ලියන්න. ඉතින් ඒක කතා කරන්න යන එක අපිට ලාභයක් නැත්තේ නෑ. අපිට ආනාපානියත් අවශ්‍ය නැහැ. එතන ලොකුන මමත්වේ තියෙනනේ ඒක. කොයි එකද නැති එකක් අල්ල දෙන්න ගන්න මේ කොහේ හරි කවුරු භාවනා ලෝකේ කවුරුවත් නැති එකක් තියෙනවා කියනවා. මමත්වේ මමත්වේ නැති කරගන්නේ හදන්නේ. ඒ නිසා තියෙන බව පිළිගත්තේ කන් නැති කරන්න පුළුවන්. නැහැ කියලා පටන් ගත්තොත් කවදාකවත් නැති කරන්න බෑ. මමත්වේ තියෙනවා කියලා දන්නවනේ ඒක ලොකු සොයා ගැනීමක් ඉන්නත් නැති වෙන වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඥානන්ද සාන්සලියනවා. දෙතිසනින්ද රාෂ්ට්‍ර and jubilating over it before crossing over to the other shore. පටන් ගත්තොත් මමත් වෙන්නේ නැහැ කියලා සනීප කරන්න බැරි ලීඩක් තියෙනවා. මමත් තියෙන්නේ. ඊටික දන්නේ කොහොඳයි නොදැන ඉන්නවට වැඩි. ඒ තේරවාදී කියලා කෙනෙක් මමත් කරා. බුදුසසුන වහන්සේ හදපු කෝපිටුව. බුදුසසුන දේශනා කරන එක නෙමෙයි. මහායාන විරුද්ධව ප්‍රතික්‍රියාව. ඉතින් ඒකේ තියෙනවා කියන්නේ කායේ තියෙනවා අමරපුර නිකායේ තියෙනවා. රාමඤ්ඤ නිකායේ තියෙනවා. හැම රටේම නිකාය වේද තියෙනවා. කොයි එකේ නැතිවම. මොකද තියෙනවා කියලා බාරගත්තා ඉවරයි. එන්ඩිසන්ට් එකේ එන්ඩිසන්ට් එකත් මේ පටන් ගන්න එක හැටියට වැදගත් වෙනවා. නෑ මයිලකම මතේ නෑ කියලා කියනවාද බේත් කරන්න බෑ. සංකේත අසාධ්‍ය රෝගී කියලා. දැන් තියෙනවා අනේ මට උදව් කරන්න මට කොතනද තියෙන කියලා පේනවා කියලා ලොකේට් කරා නම් ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවණ khayamada. ආසව තියෙනවා කියලා දැක්කොත් විතරක් නැති කරන්න නැහැ කියලා පටන් ගත්ත කෙනාට ෆිලොසොෆියෙන් කරන්න බෑ. ඒ නිසා එතන තියෙන්නේ. Don't know it's a tremendous possibility. හැම හැම හැම වැරද්ද දැන ගැනීමක්ම tremendous possibility එකක්. මගේ අඩුපාඩුව දන්නවා නම්, වැරදිච්ච තැන දන්නවා නම් බේස් කරන්න පුළුවන්. නෑනේ. ඒ අසාධ්‍යයි. සත්‍යෝ කරන්න බෑ. තනිප කරන්න බෑ. ඒක අපි අපි ආලෝක කියලා කරන්න ගන්නේ මගේ තියෙන අඩුපාඩුකම් ටික දැක ගන්න හදන එකනේ. ආනාපානය කරලා දැක ගන්න හැබැයි දැක්කොත් එතනම උත්තරේ. ඒක යම් කිසි කෙනෙක් ගාව මම ආයේ තියෙනවා කියලා දන්නවනම් මිනිහට ගොඩේ. නැහැ කියලා බනගත්ත එකෙන් අහන කොහේ බේසජ්‍ය සමුච්චිත රෝගයක් වගේ කියන්නේ ඊස්ට්‍රොජෙනික් ඉෆෙක්ට් වගේ සනීප කරන්නේ. ඒ නිසා මේ කතා කරන හැම එකකින් කිසිම කෙනෙකුට අපි අව탁සිරු කරන්න යන්නේ නැහැ. කිසි කෙනෙක් අපි උසස් කරන්න යන්නේ නැහැ. අපි අපි ගැටිලා අපි දැනගන්නවා කොතනද පටලවගෙන තියෙන්නේ කියලා. අපිට ප්‍රතිචිතන දන්නවනම් සියලු දෙනාටම ස්තුතියි. එහෙම නැහැනේ. අරයට පැටලලා මෙයාට පැටලලා කිව්වනම් පැහැදිලිවම තමන් වසංගලා තමන් escape අපි කරන්නේ තේ මෙතන හෙලි කර ගන්නවා ගන්න ක්‍රමයට අපි අපි එකිනෙකාට සාක් කියලා. ස්වාමීන් වහන්සේ sometimes very often uh, in the outbreak, halfway through the outbreak, the breath becomes very diffuse and it just merges out like a river going into a sea. And uh, when the meditation has progressed to a level where the breath is very, very fine, I cannot um, determine the end of the outbreak and the next bit starts automatically. So um, is that a normal phenomenon? No, is it a question or is it an answer? It is um, a question. Because becoming subtle is a question. Yes, and the inability to everything ending, seeing end, beginning, end is just to teach you, just to talk, just to show you the nature. Now nature is happening. Everything, if you are going to question, even the answer will be a question. So therefore, whenever it is settling, disappearing happens, just observe it. At that time, beginning, middle and end will not be relevant maybe different story. So whenever these 11 facets are given, it is given to it given to you as a tool, not to make trouble with it. I did not see this, I did not that. That is the way you can make a trouble out of that. So you have to understand, there are different dimensions are there. Whatever the dimension happen, if you feel that you are progressing and refinements are reducing and you are developing more proximity with the breath, just let it happen. Don't question it from the beginning, the middle and the end point of view. Don't question it with the liking and disliking point of view. They are different dimensions. This is gross and subtle problem. Now subtly happen. So if you are going to think, that means you are inducing in the wrong way so that uh, settling of process will be disturbed. This is the point we call, more than the direct director, you are going to put the going to put the deductive knowledge, then it is disturbing. But it is a common thing for everyone. Whenever something happens, our mind start talking, mind start storytelling, comparing it this and that. What happens is that calming down process will be disturbed. So how to facilitate it without letting, without not letting the deduce, deductive knowledge to come is your common sense. Don't let deductive knowledge to come and play head. Just let it calm down. Um, when the breath becomes very diffuse, I get a sense of great relaxation and peace, mainly around the chest, shoulders, and arms and hands. Yeah. Is this what is called samadhi? Not the samadhi, it is a, it is a kind of a progress. Two aspect, two factors are prominent. One thing, you are progressing along the line, patipada. Second thing, your defilements are getting less and less. So you can explain the same thing from the samadhi point of view, sattva point of view, wisdom point of view. There are many dimensions. One, two things are sure. You are progressing, defilements are less. So that can be interpreted from point of samadhi, panya, whatever may be. It, it depends on the personality traits. There is no only one way of interpretation. Lot of ways but your main task is make sure day by day you are progressing. Day by day you can go to the less defined situation, from the gross defined situation. So that is the way uh, you develop your confidence, you develop your determination power, Even I can go to subtle points. Again you come, again you go there. Interpretation from the different viewpoints, Saddha, Vidya, Sati, Samadhi, Panya, it's a, not, there is no only one and only method. There are a lot of methods are there. Different dimensions are there. Thank you, sir. හොඳයි ලිඛිත ප්‍රශ්න සමාප්තයි. දැන් ස්වාමීන් වහන්සේ කිව්ව ප්‍රශ්නේදී ගත්ත ආශ්වාසය වෙන තැනකට දැනෙන්න පුළුවන් කියනවා. වෙන තැනක දැනෙන්න ශරීරය වෙන තැනක දැනෙන්න පුළුවන්. දැන් එහෙම වෙනකොට ඒක මම දැක්කින්න ඕන එක ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස් වීමක් හෝ දැකීමක් නැත්නම් ඒක වේදනාවක් හැටියට දකින්න. ඕපන් ඒ ඕනිකක් වෙන්න පුළුවන්. අපිට මේක සංඥාවක් විදිහට දකින්න පුළුවන්. වේදනාවක් විදිහට දකින්න පුළුවන්. සංස්කාරයක් විදිහට දකින්න පුළුවන්. විඥානේ මායාවක් විදිහට ගන්නත් රූපයක් විදිහට දකින්න පුළුවන්. ඒකෙදි ඒ දකින්න ඕනේ ක්‍රම නෙවෙයි දකින්න විදිය තමයි දැනගන්න. දැනෙන්නේ හුදු සංඥාවක්ද? දැනුනේ වේදනාවක්ද? නැත්නම් මම කරපු මැනිපියුලේෂන් එකක්ද? ඒව සංඥා වේදනා සංස්කාර කියලා කියනවා. ඒතර රූපෙමයි. එතකොට හුස්ම ගිල්ල දැන් මම මෙහි පාඩ වෙනකොට මෙතන වදිනවා මට තේරෙන සමහරට මේ ඔළුව පාත් වෙච්චා. ඩ්‍රාෆ්ට් කරලා මෙතන වදිනවා. ඒක වෙන්න වැටුන්නේ නැහැ. ඉතින් ඒක රූපේ. හුස්ම ඉහළ වදින වෙලාව. ඉතින් ඒක අහවල් විදියම කියලා එකක් නැහැ. සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ විස්තරන්නකොට ඒ කියන්නේ එකපාරට දැන් අපේ මොන ගොඩක්ම සෙන්සිටිව්. සම්පූර්ණ මොන. එහෙම නැත්නම් ඔළුව කොහරි තන ගොඩාක්ම හඩක් නිකන් ඒ දැනෙන්න ගන්නවා. ඒකට ඒක එළියෙන් වෙන දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක කියන්නේ බාහිරව එන හුල වීමුවක් දෙයක් නෙමෙයි ඒක දැනෙන්නේ ඒක ඇතුළෙන් එන දෙයක් ඇටියෙ. ඒක මේ භාවනා කරගෙන යනකොට ලැබෙන එන්ඩවුමන්ට් එකක් ලැබෙන ලාභයක්. අපිට මේ මේන් ප්‍රොඩක්ට් එක තියෙදි බයි ප්‍රොඩක්ට්ස් එන්න පටන් ගන්නවා. අපේ සෙන්සිටිවිටි එක වැඩි වෙනවා. සංඥා දිගෙත් වැඩි වෙනවා. වේදනා දිගෙත් වැඩි වෙනවා. අපේ මැනිපියුලේෂන්ස් සංස්කාර දිගෙත් වැඩි වෙනවා. ඒකට ඕපන් කරගෙන යන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඒක ආනාපානය බැලීමට බාධාවක් කරනවා නම් it is too much. ආනාපානෙ පේන ගමන් අරක පේනවා නම් it's uh, ඒකත් ජයසිරි මංගලක්. ලාභයට දාගෙන යන එකයි තියෙන්නේ. ඒක අපිට කරගෙන කරගෙන යනකොට ලැබිච්ච අතිරේක ලාභයක්. ඒක වෙනවා. ඒක ඒ විතරක් නෙවෙයි. අන්තිමට තමයි මෙතන උස්ම ගන්නකොට මුළු ලෝකෙම තේරෙන්න පටන් ගන්නවා. මුළු ලෝකෙම එකයි. අපි තමයි ඔය මේ මගේ කය මගේ කට මගේ බඩ කියන පටන් ගත්තට අන්තිමට මේ යුනිවර්සල් නොලෙජ් එකට ගියාම ඒක Tamange මේ හැම සීමා වික්මවල ළඟ දේවල් වලට යන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ඒ කරගෙන යනකොට ඒක වෙලාවක් මම විතරයක් වගේ කියන්නේ මට දැනෙන්නේ මගේ අවු ඒ කියන්නේ අවුටර් කවර් එකක් තියෙන බව තේරෙනවා. හැබැයි ඇතුළ ඒ කියන්නේ ඇතුළ නෑ කියලා දැනෙන්නේ. ඒ කියන්නේ මම නිකන් බ්ලොග් එකක් කියලා තියෙනවා වගේ තමයි දැනෙන්නේ. කොහෙද උලපනේ අම්මා කියලා කෙනෙක් හිටියා අම්මෝ මෝඩ කකටීර ගෑණියා. දැන් නොලේජ් එක කිව්වහම බාහනා කිව්වහම මේ එකෙකුට අල්ලන්න බෑ. මේ අම්මට බ්‍රෙස්ට් එකේ කැන්සර් එකක් ආවා. ඒ අම්මා බැඳපින්න මිනිස්සයා බොන කන හරිම සැර මිනිස්සෙක්. ඉතින් අම්මා කියනවා පොඩි කාලේ බැඳපු අලුත් දරුවෝ හැදෙන කාලේ පන්සලට යනවලු සිල් ගන්න. මේ මිනිහා ගෙදර ගානවල ගෑණි නෑ. ගිහිල්ලා අල්ල ගන්නවලු කොණ්ඩේ. පන්දලේ. ගානවලු හොඳට විදිහට හරකොණ්ඩ තනකොළ අපල දැවිලා වඩිලා ඉන්නේ. ඒක ඔක්කොම කරලා තියලා තියෙන ගහගන්න විතර ගෙනේ. මේ අම්මන්ට කියනවා ඒ තරහයි කියලා කිව්වා. දැන් මිනිහා මරා. මිනිහා මරාට පස්සේ පන්සලට ගියාම මේ ඉඳගත්තුත් ඇය අහේ ඉන්නවා. අයින් මොනවා කරන්නේ කිසිම කමටහන් මොකුත් නැහැ පැය හැරි ඉන්නවා. ඉතින් කට්ටිය කියලා කියනවා කොහොම හරියන්නේ අම්ම යන්න බාන මතේ. ඒක නියම මොකක්ද නැහැ. මම මේ කුලපණේ හැදිච්චි මෝඩියා. පස්සේ ගෞරවයෙන් නිල්ල බෙව්වා. අම්මට ඔය එතන යන ගාන මධ්‍යස්ථාන තියෙන කොට්ට තියෙනවා කැඳ හදලා දෙනවා. මේ අම්මට කැඳ කෝප්පයක් දුන්නොත් මෙහෙම වඳින්න පටන් අරගෙන ස්තුති කරනවා. මේ මේක හදපු ගොවිුණාන්තයට මේක හදපු කැඳ හදපු කෙනාට මට ගෙනල්ලා බාර දුන්න පුදුත් කෝසන් මහත්තයට අහගෙන ඉන්න බෑ. එක කැඳ කෝප්පයක් දුන්නොත් දිග්ගටම මොදිතා ගහ වැක්කේනවා. ඉතින් ඒ දවසක් එයාම කියලා තියෙනවා එතන වැඩගෙන ආරෙම්පි කෙනෙකුට මට අකුරු තේරෙන්නේ අපේ දුවට කියන්න මම එන්නේ නැහැ කියලා මං ගෙදර එන්නේ නැහැ කියලා ලියන්නේ කියලා. ඉතින් දෙන්නා මෙහෙම ඩෙස්ක් එකේ ලියන්නට අරයට පේනවලු අම්මගේ කණි. එම්මා එම්මා ඒ පොඩි ගැටයක්. අම්මා මොකක්ද මේ දරුවනේ. ඔබට මං කිව්වේ ලියුමක් ලියපන් කියලානේ කියලා වහගත්තලු මේක. අනේ කිව්වලු අම්මා මේක පිළිකාවා. මොකන්ද පිළිකා කියන්නේ? පිළිගන්න කියලා කියන්නේ නෑ ඒක කරන්න බැරි ලෙඩක්. මම ඔබට කිව්වනේ ඔය කුණු හරපට යනද ගෙදරට ලියුම ලියපන් කියලා ලියුම කියලා දැම්මා. දුව විතරයි ඉන්නේ. පස්සේ අනේ පිළිකාව දැන් එනවා. එන්නේ එන්නේ පිළික මේ අම්මට තේරෙන්නේම නෑ බයක් ඇත්තෙම නෑ. පස්සේ ඉස්පිතාලෙ ගිහලා. ඉස්පිතාලෙ ගිහලා ගොඩින් මහත්තයා ඔක්කොම වෙලතියි කියනවා අම්මා බලන්න. යන්නකොට ඈතින් දැකපම ආ මහබෝසතාන් ආශ්‍රය වඩනවා. අනේ ඉතින් මම මොන විනක් කරලා තියෙන්නේ බාද මේ වගේ කෙනෙක් මාව බලන් දෙනකොට කිය අර නර්ස් කියලා දෙන්නේ නැහැ, දොස්තරක් නැහැ, දුවනවා ඉස්සරහට. මේ දුවටින් කිය කෑ ගහන්න පාවා. කෑ ගහුවොත් මේක මමත් ආවෙලාවේ කෑ ගහන්න බෑ නෑ මාත්‍යු මහත්ය කියන්නේත් නැහැ. මහබෝසතාන් වහන්සේ මතමයි. මේ ඔක්කොම සුරංගනාව. මේගොල්ලෝ ඔක්කොම බෝසතාන් වහන්සේලා. මට මම මේ මට මේක සරකන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඉන්න බෑ. ඇදලා ඉන්න ඕකේ. ආම්බ කියනවා නම් කියලා ඇදලා ඉන්නකොට කොහොමද මම පේන්නේ? මොනවා පේන්නේ? හිස්නේ. හිස්. ඒ කියන්නේ හිස්. අම්ම කියන්නේ ඇතුළේද හිස් කිය. ඔව්නේ. ඒතකොට පිට ඉතින් පිට හිස්නේ වාක්‍යය. මේ ගොඩින් කියනවා මේ ලෝකේ කවුරු හරි නිවන් දැක්කයි කියලා මම දන්නවන් දන්නේ උලපණියම විතරයි. මොනම දෙයකවත් ටෙන්ෂන් එකක් නැහැ. බැලුම තියෙනවා. ඇතුළත් 30 පිටත් 30. ඒ අම්මලා කියන මුදිතාව වැක්කෙන සුළුයි. හැමදාම ඉස්පිතාලේ ඔක්කොඩ බුදුන් වන්දනා. දවස් ඉවර වෙන්නේ ඉස්සලා. ඉන්නේ නිතරම මට මට උදාන පවන් අත්තක් හැලුවා. පුදුම මුදිතාවකින්. මට පොඩි නික දවසක් කිව්වා මේ මම දැන් පැවිදි වෙන්න යන දවස් හතරකට ඉඳලා ඉතින් බෙහෙත් බෝතලේ ගිල්ල දෙන්න ඕනේ කියලා. මම නිකන් දැකලා තියෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා උලපනේම බැලුවා. මාව හොයන්න ආවේ නෑ. මම ඇදට ගියාට පස්සේ මේ බෝතලෙ දෙන්න හම්බුනේ නෑ. ප්‍රතිස්තරය ඒ කාලේ බෝතලෙ. පින් පැමිණෙවිද? අපි හිටි මම මොනවා මේ වගේ ඉතින් දරුවෝ සුරංගනාවගේ කට්ටිය ඇවිල්ලා මට උපස්ථාන කරන්න ඉතින් අනේ මම කොහොම පින් දෙන්නද කියලා මම දන්නේ එහෙම කාටවත් කරන්න බෑ. ඊට පස්සේ දැන් පැවිදි වෙන දවසේ මට මම යන දවසට ඉස්සර දවසේ මං ගියා අම්මා බලන්න. යනකොට ෆ්ලැට් ඇඳේ මොනවාක්වත් කරගන්න බෑ. දුව ඇහුවා කවුද ඔයගොල්ලෝ කියලා මම පිටුවාගෙන ඉල්ල මෙතන ආවේ නේද උලපට අම්මලා විතර ඕක. අම්මා ආව කිකිලි වගේ තටබඩලා. එහෙනම් මේ වාඩි වෙලා දැන් එතකම හිතේ ඇඳේ හරහා වැටිලා. ඊට පස්සේ ගියාට පස්සේ කිව්වා මේ උපුල් කතා කරලා මේ මහත්තයා ඊට අන්න යනවා පැවිදි වෙන්නේ කියලා. අම්මගේ මූණේ අෆුල් බ්‍රයිට්. කොහෙද යන්නේ කියලා. නිසනත් නිස්සාරණේ දිශාව කොයිකද අනේ දිශා නමස්කාරය වේවා. නිස්සාරණේ පැත්තට නමස්කාරය වේවා. උඹලා මට හම්බු වෙන්න දකින්න මොන තරම් පිනක් කරන්න තියෙනවද කියලා ඒ හිතා ගන්න බෑ සුමාන දෙකකින් අමම කරා. කිසිම විදිහකට කාටවත් කියන්න බෑ අම්මා ඔබට පිළිකාවක් තියෙනවා කියලා. එයා මගේ කල්යාණ මිත්‍රයනේ. එයා ඉස්සෙල්ලා යනවා ගියා. මං ගියා නම් ගියා. අපි දින එකට ගියත් කන්නේ නැහැ. දැන් ලෝකෙ කියන්නේ දන්නවා ඔබට මේ ටර්මිනල් ඩිසීස් එකක් තියෙන්නේ පිළිකා. ඇතුළත් 30 පිටත් 30. ගොඩින් කියනවා ආම්බෙන් හම්බුනේ උනාට මේ අම්මගේ තියෙන දැනුම කිසිම දැනුමක් නැතිකම තමයි ලොකුම නා. පිළිකා කියවට දන්නේ. බාහන මැදයන් කියවට දන්නේ. බෝසතාන් වහන්සේ කියලා තමයි කියන්නේ. වෙන මිනිස්සයා දකලිය පලනවා දැක්ක අම්මා පටන් අර ගන්නවා ස්තෝත්‍ර. අනේ ඒක මොනවා බලාපොරොත්තු මේ කරන්නේ කියලා කරලා අපිට උයලා කාණ්ඩ පොණ්ඩ දෙන්න හදපු ඇත්තෝ මේ මේ කොට්ට මෙට්ට මොන මාතෘකාව ගත්තත් ඒ අපට ආයේ මොකුත් නැහැ පා වෙන දැනුමක් තියෙනවා ඉතින් කොටින් කියනවා ඇතුළත් 30 කිව්වල පිටත් 30 කිව්වල ඉතින් දෙකේ වෙනසකුත් නැල්ලු හැබැයි බැලුමක් තියෙනවා බැලුමක් කවුරුත් කියන ඇතුළත් 30 පිටත් 30 ඉතින් ওই වගේ ඉන්නවනම් ඔය ඔය කී ඕලගේ තියෙන PhD අහන්න මොකක්වත් ඕනේ. ඕන්තෙන් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඔය PhD එක තියන්න තැනක් එපා ඇතුලේ. මෙන්න කියලා අපි ඒකට සම්මානයක් හම්බුනා. ඊළඟ වටේ සම්මානෙදි ගෙනගෙන මට පූජා කරා. ඉතින් මම කිව්වා දැන් පාටලා දාලා දීපට දාන්න තමයි මට දෙන්නේ. මම ළඟ තියෙන කොල්කට්ටත් එක යනකොට සම්මානෙත් එක. දැන් මොටේ ඉන්නේ ප්‍රශ්නේ දැන් මේක තියන්න තැනක් නැහැ. දැන් අපිට හම් වෙච්ච දැන් අපි නම්බුනාම ටික තියන්නේ ඇතුලේද තියන්නේ. පිටද තියන්නේ ඇතුලේ තිස්නේ මේකේ. පට්ටලයක් නැහැ. පිටත් තියන්න දෙයක් නැහැ. ඉතින් අපි හම්බ කරගත්ත එකේ තියෙන තකතිරකම තේරෙන්නේ ඇතුළත් කිසිනොට පිටත් කිසිනොට තමයි. ඉතින් ඒකට ඔය කියන අපි ඔය කියන ත්‍රිපිටක දැනුමක්වත් පැවිදි විල්ලක්වත් කමඨාන් ගැන මොකක්වත් ඕනේ අපි උලපනේ අම්මා ගැන කතා කරා. නැද්දක් නෑ කතා කරලා. ඒ කියන්නේ විතර තියෙන වදයි අද මේ ලැබිච්ච විවේකයේ ඒක මුදිතාව. කාමරේට ගියාම දැන් උදේ වළන් දාන්නේ අර ගිහලා කාමරේ මෙහෙම හිටියන එහෙම ඉනවලු ආයෙ 11 හරි ගිහලා කතා කරනවා අම්මා එහෙම ආයෙ අම්මට නෑ ආනාපානෙත් නෑ මොන වැදගත් නෑ ඒව මොකක්වත්ම නෑ අම්මා හිස් මොන જાති කවුරු හරි ගිහලා දාන්න ගියත් මේක අම්මා මේව භයානක ලෙඩක් කියලා කොහෙද කියන්නේ ගොඩින්ද පුතුම සතුටක් තිබ්බා මේ පිටු අම්මන්ටි කෙනෙක් ඉතින් දැන් ওই කතාව කියනවා අයේ පන්තියේ මේ අවුරුදු 6 ළමයි සතිපහසුයි. ඒගොල්ලන්ට අපි කියන්නේ කියාට මේක බුද්ධ ආගම, මේක සීල සමාධි ප්‍රඥා, මේක රාග දෝෂ මොහ බයිලා. මේක මොකුත් නැහැ නේ. මොනවාද ආයේ මනින්නේ කියලා. ඉදමක් <coughs> සීමාවක් කරන්න කිව්වොත් නේද ප්‍රශ්න තියෙනවා. යායක තියෙනවා. මොකටද මේ කොටසක් මගේ කොටසක්. කටයි කාලක් තියෙනවා. universal consciousness you mentioned the other day because I've heard it elsewhere as well. We're doing uh, meditation, especially walking meditation, when the concentration, when the sati is full and mindfulness is full and the awareness is there of the body moving and the sensations, then the mind goes quiet and there is no uh, you know, uh, any uh, mental her uh, occurring. And so any, no any clarification? Occurring. That, occurring. So is that the state where there's no consciousness being made by yourself, it's just the universal awareness? Is that what, I, what the, uh, made by universal? All Rupa, Vedana, Sanya, Sankara, Vijnana, materiality, feeling, sensation, uh, mental uh, volitional and consciousness, everything is nothing but the limit, nothing but the border. When there is no boundary, everything is gone. Everything is nothing but a boundary. As far as boundary is there, I is there. Conceit is there. Desire is there. But the boundary is my mating. So boundary can be closed, then you become very egocentric. Boundary is wider, then you become normal person. So in meditation you find this boundary is a hallucination, illusion that disappears. They are rupa, vedana, sanya, sankara, everything disappears. Not only the consciousness, everything disappears. So the Buddha says, yei akare, yei nimitte, yei linge, yei uddese. There are four aspects. Highlight, this is rupa, this is vedana, sankara. Akara, it's manner. Linger, It's different from other things. Akara linda nimiti. Particularly it is highlighting this is uh, giving kind of a signal and then its name. So everything is different by these four. When these four go on, everything is equal. There is no Rupa, Vedana, Sanya, Sankara, everything is equal. At that time, no boundaries. We learn boundary at the age 6. Before that, we are enlightened. After six, our mind become concrete. It become solid hardwired circuit. And then onward you consider friend and you consider enemy and all, the, all nothing but a boundary. So just look at the boundary. There is no clear cut. It is just a very vague thing. So whenever the boundary disappears, I disappears. Whenever the boundary disappears, conceit disappears. Whenever the boundary disappears, desire disappears. So then everything is there. You are, you are dissolving into the, what do you call the field, electromagnetic field or field. Imagine a wave arising in the sea and it is disappearing into the wave. Where it goes. Then another wave happens and disappears. Right? It's a, sea is a field. It cannot be without waves the waves are it's another phenomena. If you are going to recognize one wave, the tsunami or this Vadadia, Badia, then you have stories. The waves are happening, no stories. You are, you are not making it out. So therefore, whenever meditating, you are losing the boundaries. It's almost like death. It's called epistemological suicide. Whenever your definition disappears, you disappear. So it appears like you are killed, you are disappear, you are no more. And again you happen, again you disappear. It may happen as a rupa, or vedana, or sanya, or sanskara, or vinyana. your question is pertaining to the consciousness. It's also coming together and disappearing, again coming together and disappearing. So you may replace the question now. That is the question. walking meditation, when the uh, awareness is uh, good, there is no uh, mental fabrication occurring. So there is. Uh, that means awareness can uh, exist without an object. Awareness can exist without a boundary. But we, at the beginning, we pinpoint the awareness with the boundary, with an object. That's for the beginner's mind. And once you go there, Awareness can happen, mindfulness can happen without an object. Or you can listen, but you nothing here. You can look without seeing. That's the way you can go beyond senses. We think if you look, there should have seeing. That is the normal physics. But there is a look without seeing. So that's the point you go beyond the senses five senses. And you see that is the point where 94, more than 96% of the knowledge. The within seeing, if at all, the knowledge is less than 4%. For that only people are fighting and envious and one-uppers in everything. But if they know that we can see is less than 4%, other thing is dark energy and dark matter, you can't see it, then they will understand what a, what a foolishness we are going to prove someone, we are going to argue someone means that indicates you are how narrow-minded, how much you have lingered, how much you do not know. That's a huge knowledge beyond your senses. So opening the door or the imitation is you close your senses, close your eyes, go to a silent place, no smelling, no tasting, no touching. And let the breath happen, let the breath disappear, then where are you? You have an awareness beyond senses. And that is called unknown. That is called boundary beyond our knowledge. And if you love it, that you become philosophical, you become religious, uh, uh, spiritual, huge knowledge. But we, our mind not happy there because they can't have identity over there. They again come back to the known area. That is the place our mind can get the one upmanship mind can get the recognition. So we are always coming to the known area, it is never with Nibbana, it is never with any liberation. Liberation is resting outside. Whenever we go there, we feel fearful, we feel lost, we feel outcasted, we feel lonely. So this is one point that you are going to explain, that your consciousness is there, but not pinpointed, not resting upon something. Just, yeah, So that awareness is not your awareness, no. that is the universal. Yeah, that awareness is non-local. Yeah, that's, uh, and in fact, uh, just going on from there, in sitting with it in that point free, just that um, feeling of uh, nothingness, and then I Hatha meditation and you refrain from it, I thought there's no need to learn meditation. You can get to that naturally by doing it. So I wonder whether that was the reason. <laughs> Whenever you treat yourself friendly, you are treating the whole world friendly. You have to understand each and every moment I hate myself. So with that kind, that you can do it outside. outside. So we now learn in the, how do you call it, it is in Auckland. So after every session, we have a, a peace button. Peace inside, peace outside, peace in the world. Peace inside, peace outside, peace in the world. So three times we are doing, because there's a YouTube frog. The frog is demonstrating it. So whenever the peace inside, is outside. And then the peace in the world. But we, we are so hateful to oneself or hateful to present moment. So what the hell we can do to the outside? Present moment is the more worst thing for our life. For that the Buddha has to come and take the dali. The present moment is the moment of peace. So try to be here and now. Then you love yourself. As far as you are loving yourself, you love living and non-living things outside, and the whole world in peace. So each and every thought moment, each and every mindful moment, the world become peaceful, world become cooler. You are the only person doing, you are doing only one split second. For that split second, world become calm. That uh, the people, everyone who knows this art is called conscious army each and every soul in the conscious army, whenever they get the chance, they solitude, they develop the peace inside. That is how the world is balancing now. All the other people are arm race, environmental pollution, rat race, but still few people, peace inside, peace outside, peace in the world. So in our conference, Global Mindfulness Conference. That was open replay. So keep yourself, your mind peace, even the split second, the whole world is coming up. So especially uh, doing metta, uh, not necessarily because this is very active one, very, very dynamic. when I, uh, while you are doing something else, you are listening to Bana at the same time. So that means uh, you are not mindful about the Dhamma that you are listening, or is it alright to listen to the Dhamma while you are doing something? Uh, so you have to put it in a comparison. While doing, you can listen to Dhamma, yes. or you can look into blue film. Which one is better? but Dhamma, that means what your concentration, what, what you are concentrating is becoming uh, more important than the other one, whatever the other activity or... No, that we are talking about the, not, not the main thing, the secondary thing. Main thing is what we do. We are driving or we are cooking or whatever. Meanwhile, you can listen to a dhamma, Right. You can do the dirty thing. Yeah. This is a secondary thing. Yeah. There is a gradation about that. But you are looking at a blue film or you are looking at a Dhamma sermon. Yeah. So out of that you see blue film is completely messing up your mind. Yeah. So you be instant, Dhamma is good. Yeah. Now, Dhamma for the Dhamma, doing everything, nothing doing everything and only listening Dhamma. And while doing something, listening Dhamma is another dimension. You have to understand, instead of listening Dhamma, you can have, if we, other people, what they are doing while cooking. There's so much of thing, it's called amusements, pastime. Always not Dhamma. So therefore, if you can replace this whole dirty thing with Dhamma, good. But it's not the best. Best is, leave aside everything, listen Dhamma. So therefore, you have to understand relatively, don't try to go absolute. When you go absolute, every question, answer is a question. Mm. Whenever you are going to do absolutes, every answer you gain will be a question. So you will be never happy. You will never at peace. So relativity you have to understand. day by day, day by day, you are going to the good to better, better to best. For example, answer. now uh, there is no absolutely that uh, during um, after you come home after work, you have no time to sit and listen to a Dhamma sermon. Uh, instance like that, while you're uh, doing something, my main objective is listen to my Dhamma sermon that day, but uh, because of the time constraints, can I uh, do that? For example, I want to do some sewing and sermon is going on, but I'm more concentrating the Dhamma sermon, but I'm doing something else. So, am I doing any, uh, uh, am I collecting any bad karma by doing that? Or not doing, not doing a purposeful thing? Yeah. Because you have not done enough merit in the last life, that's why you have to කඹරන්න වෙලා තියෙනවා දැන්. Understand? Yes. So පෙරකල පිනක් තියෙනවා නම් අපිට වෙලා කඹරන්න ඕනේ බනහන්න පුළුවන්. දැන් බනහන ගමන් කඹරන්න වෙලා. කඹුරු කඹුරු හරි ගමන්නේ බණ අහලා හිතන්න ප්‍රාර්ථනා කරන මොනවද ප්‍රාර්ථනා කරන්න ඕනේ දැන් ඉස්සරහ නිවන නිවන නෑ නෑ කඹුරු හරි වෙන්නේ වේවා අනේ මට කඹුරන්න නොවේ වාක්‍ය දෙන්න කවුරුහට හම්බලා දෙන බතක් කාලා මම ඉන්න ලැබේවා කියලා මේ කැඳිරිල්ල තමයි අපි ඔය ප්‍රාර්ථනා කියලා ඉල්ලන්නේ ඊට පස්සේ කඹුරන්න නොවේවා ඒකයි බුදුදහමේ සඳහන් කරලා තියෙන්නේ මේ කැලේ ඉන්න මෝපලු ගොකු අපි ලාදලු කාලා කැලේට බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද ඒක තන්නේ කරම පෙරකල පින. ලැබින කෙනාටත් ඒක බුද්ධ විදිහට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ නිකන් නිකමෙක් වෙනවා කියලා. දැන් හම්බුනත් අපිට හොඳට භාවනා කරන්න භාවනා කරන්න කුෂන් එකක් තියෙන වෙලාවක් හම්බෙලා. ඌට වැඩි ශක්තිය වැඩිකමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒලාට යථාර්ථයේ ඇත්ත ඒ කියන්නේ කඹුල කියන්නේ කවුද ඒක යන්න ඇරපන්. මම කියන්නේ යන්න ඇරපන්. දැන් ලැබෙන කුසලයක් තියෙන මොනවද පතන්න ඕනේ? හඳුනගන්න එපා. විවේකේ ලැබෙනවා. විවේකේ ලැබෙනවා. මට උදේකලා මේ ඔක්කොගෙන් මම පතන්නේ වෙන මොකද නැහැ මට විවේක දෙන්න. මට ඕගොල්ලන් දෙකේ ඇසුරේ මට කිසිම වැඩක් නැහැ. එහෙමයි. කරනවා අපි මේ ඔක්කොම කරනවා කෙරුවට මට එකයි මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලි. මට අක්කලා ඉල්ල වැඩන්නේ. අක්කලා වණ කරගෙන ඉන්නේ. මට දෙන්න මගේ පුංචි කාලේ. මට අර හෙළුවේ නගලු කාලේ. ගැටකොටු වෙන්නේ නැති. මුරකාවල් නැති මගේම මගේම මගේ දොර. ඒ නිසා අපි හැම කෙනාටම මේක ඉෂුව කරනවා. කාගවත් පිළිගෙට බාධා කරන්නේ. කාගවත් සයිකොලොජිකට ඇඟිලි ගහන්න යන්න එපා. ඉල්ලුවේ නැත්නම් කාටවත් ගුරු කරන්න යන්නත් එපා. එතකොට ටික වෙලාවකින් මොනවද වෙන්නේ බලන්න. ඇක්ටි වෙන්න වෙලාවක් වෙනවා. සක්විතර දෙකෙනෙකුටවත් නැහැ. ආන් කමාන්ඩ් කෙනෙකුටවත් නැහැ. මට මගේ වෙලාව දෙන්න. එහෙම තියේදී කරමු ඔන්න කැපකාරයයි. එහෙම නැත්නම් වෙන කෙනෙක් කරන කරකට තමයි. නමුත් අපි අර විවේකයෙන් බලනකොට අපි දන්නවා මේ තියාගෙන ඉන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ. අයියා වැඩි කරපන් බලයක්. මම මොකද? ඉවරයි බලයක්. එතකොට අපි පොල්තෙල් ගාවෙන්න තියෙන්නේ කොහොල්ල? පොල්තෙල් ලඟනත් කොහොල්ල අඳුනද? ඒ ස්වාමීන් වහන්සේ අඳුනනවා. දැන් කාවිවත් ඒවා නෙමෙයි ගාමියන්. තමාගේ ගෙදරේ වමයි කරන්නේ කියන්නේ. තමයි එනකට කියනකම කරන්නේ කොහොම හරි. උඹ ඉපදෙනකොට ගෙදරක් ඉපදුනේ නැහැ. උඹ බදාගත්තේ. නේ ගෙදරක් එක දිනුදුනේ. නෑ ඇත්ත තමයි. මේ හැම දෙයක්ම අර කරන්න යනවා. ඒ අපිට අපිට ඒ කාලයක් එනවා කරන්න දෙයක් නෑ අපි දැන් කියනවා. අපි ඒකට වැඩ කරන්නේ ඒක ඒක අපි තීරණ කරගන්න තියෙන අපිට එක ගයක් තියෙනවා. තව ඊළඟ 10 15ක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒක වැඩි අපි යම් බෙටර් ඔෆ්. යම් ප්‍රමාණයක මේක නඩත්තු කරන්න ඕනේ. මේ කය නඩත්තු කරන්න එපා අපි. කාය පටිච්චග්ගනේ ඒ ටික කරන්න කරදරයක් කියලා ගන්න එපා. ප්‍රාර්ථනා කරන්න මගේ පින පරිසම් දෙනවා නම් මට. මං කළ යම හොඳක් තියෙනවා නම් මොකක්වත් පතන්න එපා උදකලා විතරයි. වෙන මොනවත් පතන්න එපා උදකලාව ඉන්න. ඉන්න නනේ මං යමක් මගේ කොහොඳ ගුණයක් තියෙන කරද්දී අනේ මට මගේ විවේකී ලැබේවා කියලා හිතුව වැඩි කල්යම් ඉස්සරහ ලැබෙනවා. එතකොට එකක් තියෙනවා. කාටවත් දෙකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. මේ මනුස්සයා වහ කාලා මැරුණත් මට ඒකයි. මනුස්සයා රජ වුණත් මට ඒකයි. මට ඕන කරලා තියෙන්නේ මගේ විවේකය. ආ මේකට ගියාට පස්සේ පේනවා මේ මුළු ලෝකෙම මට වෙන ගහට තොම් පිටිනියක් වගේ. එක එකන එක එක වැඩවල බිසි මට මොකෝ. මට තියෙනවා විවේකයේ. ඒ නිසා මට යුනිවර්සිටි එකේ ඉන්නකොට සෙකන්ඩ් ඉයර් එක්සෑම් එක දුන්නා. පාට රෑ මැද හැරුණා. යන්නේ තේ ඉන්න මේ එක්සෑම් එකට පාඩම් කරනවා පාන්දර නැගිටිනකොට මට හිතුණා දැන් මේ වෙලාවේ භාවනා ඉතර පටන් ගන්න සම්පූර්ණ මල සෝහන හැම තැනම භාවනා මැදත්තා මට ඕන සක්මන් කරලා දැන් මට ඕන ඉඳගෙන ඉන්න පුළුවන් විනන්ද යුනිවර්සිටි හොල්ලා කිව්වා හිතා ගන්නකො සද්දේ මොකක්වත් නැහැ ඉතින් රාත්‍රී දිවා සංඥාවෙන් දිවා රාත්‍රී සංඥාවෙන් ඉන්නවනම් අපිට ඕන වෙලාවක ඕන තැනක භාවනා මැදත්තා කරගෙන ඉන්න පුළුවන් හැබැයි ඒක පාට් එකක් තියෙනවා ඒක ක්‍රමවේදයක් තියෙනවා ඇත්තටම පිටකෙනෙක් අපිට කරදර කරන්න කරන්න බෑ. අර මෙන්ටැලිටි එක හදාගත්තට පස්සේ කවුරු ආවත් කවුරු ගංජන කරත් හරියට යුටිලිටි වැලිය විතරයි. පැත්තකට. එයා මොනවා හිතාගත්තත් මට වැඩක් නෑ. මට ඕන කරලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි සොලිටියුඩ්. මගේ විවේකී. ඒක අගය කරන්න ජීවත් වෙනසට ලැබෙන විවේකී විතරයි. ඕකටම නිවන කියන්නේ. නිසා කරන වැඩේ සන්තෝෂෙන් කරන්න. ඉතින් මොනවා කරන්නද? දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. මොනකොන දරුවෝ හිස්තාචාර වෙන්න නම් මම යම් ප්‍රවණයක් කරනවා. මට ඒක බරකට ගන්නෑ. මේ ටික කරන දැන් මේකෙන් පිනක් උපදිනවනේ. බනහකට ආවෝ මේක අනේ මට විවේක ලැබේවා. මට දරුවෝ නොලැබේවා. ගෙවල් නොලැබේවා. කැඹිරි ඉලක් නොලැබේවා. මෙහෙම කරන්න ගියාම ඕගොල්ලෝ හිතනකට වැඩිය පුදුම ප්‍රමාණයක් මේ ලෝකේ විවේකෙ තියෙනවා. මම තනි මුරගාලා කියනවා. මම විතර බිසි ලයිෆ් එක ගත කරන කවුරක්වත් මේ ලෝකේ නැහැ. රසාව කරන කලෙත් තියෙනවා. ඒකට ෆුල් ආතල්ලක ඉන්නේ. කොයි වෙලාවෙ බලුවත් මම ඉන්නේ මයිත් එක්ක ගුල් ජොලියේ. මට හරියත් එකයි වැරදුනත් එකයි. ඒ හේතුව ධම්මික අනුර පටන් ගන්නකොට කිව්වා මොන පිනක් කරා මොනම වස්තුවක් අපතන්නකවා කැඹිරිලා විවිධ හේතුව. ඒකලා කාගවත් විවිධට බාධා කරන්න එපා. කාගවත් සයිකොලොජිකට ඇඟ ගහන්න එපා. ඉල්ලුවේ නැත්නම් ඉල්ලුවත් උපරිම කරපන්. මුතුම විකල්ල. මොකදයන්? මම දැන් ඒ ගෑනුන්ට වෙනසක් තියෙනවා කියලා මම කොල්ලෙක් වෙච්ච නිසා මට පුදුමාකාර වාසියක් තියෙනවා. ඒක මට අතටුවා වගේ මට පේන්න තියෙන්නේ. හැබැයි මම දන්නවා එහෙම හදාගත්තේ කෙල්ලෝ ඉන්නවා. සම්මේලනස විවේකයට අකමැතිකමක් නෙවෙයි. එදිනෙදා ජීවිතේ තියෙන දේවල් කරන්න යද්දී ඒ සමහරකට පිනක් කියලා හිතන්න කරපාන කරලා පතපාන මොනවද පතන්නේ? නමුත් අර දේවලු වැදගත් ජීවිතේ දැන් තියෙන කටයුතුකමට හරි වැදගත්. ඒක හම්බෙච්ච දවසේ තේරෙයි එදා රාත්තරල් කාපු කාත්තල් මඩ ගන්න රාත්තරල් ගන්න තේරෙයි දාට. ඉතින් අපි දැනට ඔක්කොම පින්කම් කරනවා කරන්නේ ඔක්කොම රිමෙන් කරනවා කරන්නේ මට මොකුත් එපා. මට දෙන්න මගේ පුංචි කාර්යය. නැත්නම් මට විවේකයෙන් දෙන්න හුදේකලාව දෙන්න. ඒ හුදේකලාව ආවට පස්සේ තේරෙයි අර කර්ම ගෙවන්න නැතු ඉන්න බෑ ඒක. ඒක ලාදී ගෙව කර්ම දෙක කරගන්න එපා. කරලා අපිට තියෙනවානේ අනාගතය ගැන හිතන වෙලාවක පිනක් ප්‍රාර්ථනා ප්‍රාර්ථනා ප්‍රකාශිත. මට මගේ විවේකයේ දේ වේවා. මම කරන මේ හැම කෘත්‍යයකින්ම මට වෙන මොකක්වත් ඒවා. මට ඕන කරගෙන හොදේ කලාව. මට ඕන හදේ විවේකී කිව්වම ඒ විවේකී ඇත්තටම අපි ළඟ ඉන්න බලන්නේ. අපි හර දොර ඇරලා තියන්නේ. දොර ඇරලා තිබ්බනම් කාටවත් බෑ කවුරුත් මහා කාවරක් ඩිස්ටර්බ් කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ විවේකය පතන්නේ කියලා ඒකෙන් ස්වාමීන් වහන්සේ අදහස් කරේ තමන්ට විවේකය ලැබුණාම ඒක නිවනට නිවන කරා යෑමට නිවන කියන්නේ විවේකය කියලා හිතා ගන්නකො. නිවන කියන්නේ විවේකයේ බයි වෙන මොකක්වත් නැහැ. විවේක නිස්සතං විරාග නිස්සතං නිරෝධ නිස්සතං පටිච්ච ධනපස්සී. ඒ විවේකය ලැබුණොත් තවත් වෙන දුවර්ගයක් මොකද? මගේ විවේකේ මට ලැබිලා තියෙනවා. දැන් අපි පින් කරනවා. පින් කරුවට පස්සේ පතන්න chance එකක් තියෙනවා. පොඩි ටිකට් එකක් හම් වෙනවනේ. ටිකට් එක ඉල්ලන්නේ මෙච්චරයි. කාටවත් කියන්නත් එපා අම්බ නිවන පස්සම විවේකයේ වතමන් කියලා කිව්වට වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඕනේ කරලා කියන්නේ මේ අනම්මනම් මේ සතු කුක්කුනේ. ඒව එකකව මට විවේකී වේවා කියලා හිතන්නේ ගියාම ඒක ලැබෙන ඉක්මන අපි හිතනකට වැඩි ඉක්මනට ලැබෙනවා. ඒ ඒ දවස්වල තිබුණ මගේ බිස්නස් එක බලනකොට මට පැවිදි වෙන්න පුළුවන් වෙයි කියලා. මට පැවිදිලා මේ කැලේට ඉන්න පුළුවන් වෙයි කියලා. මම ආශය කරපු කිසිම කෙනෙකුට හිතන්න බෑ. මම ළඟ ඉන්න කෙනෙකුට නිකන් ඉන්න දෙන කෙනෙක් නෙවෙයි. උන් අවශ්‍යගෙන නටාගෙන හිටියේ. ඉතින් ධම්මික හමුදුව කිව්වා ඒක හරියට ප්‍රශ්නයක් නෑ. දැන් ඔබ කරනවා නේ යම් යම්. හොඳ දේවල් කරනවා නරක වැඩක් කරනවා. මොකද කරපු ගමන් පතපන් මට විවේකේ වේවා මට උදේකලා වේවා කියලා. මම අද ලැබලා ඉන්නේ. මට ලැබිලා තියෙනවා පුදුමාකාර විවේකයක්. සරතු ගන්නද මොකද කියන්නේ? අනේ මේක. හරි විනාඩි 10 පරිපූර්ණ කියලා තියෙනවා. tarderanno, යනවා කියලා. හැබැයි ඒක ඉවරලා කරපත් වෙනවා. ආයෙත් පටුට ගියා ආපහු ඒක එනවා. ඉතින් ඒක නිකන් මානසික වගයක් වෙලා වගේ. ඒකට මොනවා දැන් තමන්ට විවේකේ ලැබිලා තියෙනවා. විවේකේ ලැබිච්ච වෙලාවට පිටින් මොනවාක්වත් ඇතුළට එන්නේ නැහැ නේද? ඔව් එතකොට ස්වාමීන් වහන්සේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මොකක් හරි මෙහෙ වෙනවා. නිකන් ඉන්නකොට. හරි ඉන්න මං කියනවා. විවේක වෙලා තියෙන කියන්නේ රූප බලමින් ඉන්නවා නෙවෙයි සද්ධාමෙන් ඒකට ඇහි ඇහි කණේ දිවෙන් නැසෙ මොකුත් එන්නේ. ඒකට එන්න තියෙන එකයි ඇතුලේ තියෙනවා පිටට එන. ඒක තමයි අතීතේ මතක් වෙනවා කියන්නේ. අතීතේ මතක්ුනේ නැත්නම් ඕකෙන් තමයි අපි ලබන ආත්මයට යන්නේ පිළිකාය දෙන්නේ මානසික අසහන. ඔකට එන්න ඇරියොත් ප්‍රාර්ථනා කරන්ඩ මට ලැබෙන විවේකයේ තිහිතේ තියෙන ඔක්කොම එළියට එන්නේ කියලා. නැති කරන්න යන්න එපා. ඒකට හිතෙන්නේ නැත්නම් මොකද හිතනවා මේක කවදාවත් ඉවර වෙන්නේ නැති කියලා නෑ. ඔය එළියට එන්න දුන්නොත් අර ඇතුලේ තියෙන ලයිබ්‍රරි ෂොට්ස් එක එළියට ගියාට පස්සේ එන්න දෙයක් නැහැ. ඒකට සාදර වීම පමණමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. මම දැන් විවි කියලා කියන මම පිටින් දාන්නේ. දැන් ඒකට ඇතුලේ තියෙනවා එන්න පටන් ගන්න. මේකට සාදර වෙනවා. සාදර කියන්නේ එන්න තියෙන අගයක් වගේ. උඹට අතීත හිතෙන්නේ. මගේ ලයිසන් ගන්න ඕනේ නැහැ මගේ චේතන නැහැ නේ. ගැටෙන්න එපා. තෝරන්නත් එපා. ඔක්කොටම එන්න දෙන්න. ඒ ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ දැන් එහෙම අතීතේ නරක සිතුවිල්ලක් නම් ඒක හැමතිස්සෙම ගැටීමක් නේද කියලා නරක හෝ හොඳ හෝ ගැටීමක් එන්නේ හිතලා ගත්තොත් මේක චේතනාවක් නෙමෙයි චේතනාවක් කියන විදිහේ කර්ණයක් වෙන්නේ දැන් මේ ඉඩ හම්බ වෙච්ච වෙලාවේ පිට ඇතුලේ තියෙන ගෝජාව ඊර් ගන්න. ඒ කියන්නේ තුවාලේ සරව ටික එළියට එනවා. පුරුව ඇදිලා එනවා. අනේ යන්නකින්ද? ඒකට සාදර වෙලා නැහැ ওই කියන කතාවේ මුල සිට අග දක්වාම තියෙන්නේ. ඒක නතර කරන්න හදනවා. දැන් අපි තුවාලයක සැරවෙන්න හදලා ප්ලාස්ටර් කැල්ලක් ගැහුවොත් මොකද වෙන්නේ? අතුරු පුපුරු ගන්නවා. මුතෙන් බඩ යන වෙලාවේ බඩ පැත්තට පොරොක්කක් ගැහුවොත් මොකද වෙන්නේ? අපස්මාර. අපස්මාර වමනේ එනකොට කටවලා ගිල්ලොත් මොකද වෙන්නේ? ඒක යන්න දෙන්න මේ එළියට එන වෙලාවේ යන්න දුන්න නැත්තම් ශුක්‍ර වේග, අසුචි වේග, මුත්‍ර වේග මේ මොනම වේගයක් හරි නතර කෙරුවොත් අපස්මාර. අපිට මේ අපිට වෙලාවක් තියෙන වෙන වැඩක් නැහැ. මේක එළියට එනවා. මේ එන්නේ කක්කා. අක්ක යන්න යන්න පිරිසුදු වෙනවා. ඒ නිසා අතීතේ කරපු වේවා නරක දේවල් එන්න එන්න පිරිසුදු වීම හැපෙනවා. අපිට තියෙන එකයි මේ චේතනාපූර්වක නෙවෙයි වෙන්නේ. මේකට එන්න දෙන්න. මේකට කියන්නේ කැටැසිස්. එහෙම නැත්නම් කියන්නේ විරේචනය. මේකට කියන්නේ කවුන්සලින්. මේකට කියන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන්. මේක තමයි හීලින් ප්‍රොසෙස් එක. ඉතින් ඒ නිසා දැන් විවේක ලැබුණ පෙරපිනකට. දැන් දෙවෙනි පාඩම තමයි විවේකයක් වෙච්ච ගමන් මේක එළියට දාන්න ගන්න. ආන එළියට දැමීම අර විවේකේ ලැබෙන ආනිසංසය ඔක්කොම මේක දෙයි. ඕනේ නම් බුක් කීපින් කරන්න. පොඩ්ඩක් ලියලා කියවන්න ඉන්න සටහන. ඒකෝට තේරෙයි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඇතුලේ තියෙන එක පුද්ගල විශේෂයි. ඒක ස්පෙસિෆික් දෙයක් ඇතුලේ තියෙන. මෙයා ළඟ තියෙන එක නෙවෙයි. නෑ ස්වාමී මාත ඇත්තම වැදගත් මන්ත්‍ර නැති ඒවා කුණු කියලා හිතනවා. මහලොකු දේවලුත් නෙවෙයි. කියන්නේ ඊට වැඩිය හොඳයි කුණු යන්නේ ඒක. තියාගෙන ඉන්නවට වැඩිය හොඳයිනේ කුණු යන්නේ ඒක. දැන් ඉබේ යන වෙලාවනේ. ඒකෝට ස්වාමීන් වහන්සේ දැන් අර චේතනාවෙන් මයික් එක මයික් එක කතා කරනවා. වන් කුසල් වැඩි දියුණු කරගන්න කියනවා, උපත් කුසල් යටපත් කරගන්න කියනවා එතනදී. මේ වෙලාවේදී මේ මට්ටම නෙවෙයි තියෙන්නේ. මගේ චේතනාවෙන් විරහිතව මගේ සුද්ධියක් යනවා. මට පුළුවන් මේකට ඇප්‍රීෂিয়েට් කරන්න. මට පුළුවන් මේක වෙන්න අරින්න. බාධා නොකර ඉන්න. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නේ මේක බාධා කෙරුවොත් අකුසලයක්. බාධා කරන්නේ නැතුව ඉතත් කුසලයක්. එතකොට වෙන්නේ සුද්ධයක් විතරයි. සරල පිටවීම විතරයි වෙන්නේ. එහෙම නැතුව කොහොම මේ account balance එක පිටද අපි? යොමු වෙලා හරි මේක පිට දාන්න. පිට දාන්න වෙලාවේ සීලය මතක තියාගන්න. සද්ධා මතක තියාගන්න, සතිය මතක තියාගන්න. මේ තුන විතරයි කණක් වේ කකුල් තුන වගේ තියෙන්නේ. මම සතියින් ඉන්නේ. මම සීලේ කැඩෙන්නේ නැහැ. කොච්චර කිතුවිලියාවක්. මගේ සද්ධාව කැඩෙන්නේ නැහැ. ඔක යන්න ගන්න. ඕන්න නෝට් එකක් දාගන්න. පොඩි බුක් කීපින්. නෝට් එක දැම්මට පස්සේ තේරෙන්නේ මේකේ පණවිඩයක් තියෙනවා. මේ එන මෙසෙන්ජර් කෙනෙක් මේ එන්නේ. අපි මෙයාට ගහලා තියෙන මෙසෙන්ජර් ගහලා තියෙන අපි පණවිඩේ කියවලා නැහැ. පණවිඩේ කියවුවා නම් මේ සංසාර ගානක කලින් ඇතිවෙච්ච මේ psychological wounds superficial වෙන්න හදන වෙලා. යට තියෙන psychological wounds එවන තමයි කෑ ආකාශිනෝ දෙන්නේ. මේවා ulcers නැගිටියක් වෙනවා මඩ කුකුරු මඩ වගුරුකින් බුබුලු වෙනවා වගේ එන්නයි. එදී ඒ භාවනාවේ සාසන ලැබෙන ලොකු ආනිසංසයක් කියලා මතක් මේ සමයාවිද වැඩි කරත් නම් පස්සේ මෙයා ටීකා පාඩම වෙනවා. කිව්වේ මොනවද එන ඔච්චර වෙලා ගෙදර වැඩ තියෙනවා නම් මොනවද කියලා ඒක ඉවරච්චා වගේ ඕ බමාරන්න පටන් ගන්නවා. ඊයේ දිගට යන්න පටන් අරගන්නේ ඉතින් යනකොට පොඩ්ඩක් නෝට් එකක් දාගන්න මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මම ඇතුලේ ඉන්නේ මෙහෙම යකේ. ඇතුලේ ඉන්නේ මිනිහා පේන්නේ පිටින් ඇතුලට දානකොට නෙමෙයි. ඇතුලේ පිටේ දෙන්නවා. පුදුමාකාර ලෝකයක් තියෙනවා ඇතුලේ. තවදුරටත් ප්‍රශ්න ගන්න අපි ඉතින් නතර කරනවා. මොකද භයානක තනකට යාගෙන ඉන්නේ. එවන කිල්ලේ නාටක තිරුවන් සරණයි තුනා මාර්ට එකතු වෙනවා පරියන් පාවනාව.